ඒ සත්‍යන්නේ ඒ ඒ ජීවිතවල එකපසිතික එකතු කරන්න පුළුවන් වෙනවා. ඊවත් මනසේ පෝෂණය මහණෙනි යෝපුල පොලේ තෝරන විස්තර ගොඩක් වෙනවා කියලා. ඒ තරම් අපේ සතුට ඉන්දියාසු. මෙහෙම පෙන්නන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුංචි කල්කෙට හතක් මූණට තරම් පොන්න කල්කෙට හතක් කියලා මහණෙනි මේ නිවැරදිට හතක් පමණ උගල්කෙතයි උගල්කෙත හතරයි මේ හිමාල පර්වත වර්ගය දිහා බලනකොට උගලන්ට මොකද හිතෙන්නේ මේ දෙකේ කොහොමද වැඩි පහකට මහන්ස නිවැරදිට හතක් පමණ මේ කල්කෙත හත ඉතාම චෝටි ශේෂය මේ මහා හිමාල පර්වතය ගන්න හදන්නේ හිමාල පර්වතය අත්‍යසාරයි. මහණෙනි ඒ වගේ දිට්ඨි සම්පන්න කෙනාගේ ජීවිච්ච දුක නිමල් පරිතේ වගේ. ඉතුරු වෙච්ච දුක නිමල් තාතක් කොමුනේ කාලක තාතක් විතර මේ සසත පිටු වෙලා තියෙන කියලා. එතකොට ඒ දිට්ඨි සම්පන්න බව ගැන බුදුරජාණන් වහන්සේ දෙවියන් ප්‍රසංසම් කතා කළා. ජීවිතයේ ඒ හැම කෙනෙකුටම කවදාව බුදුසසුන් වහන්සේ කොච්චර වරදක් කළත් මොනම පුරුෂයෙක් හිස් පුරුෂයෙක් මොකද කියන්නේ මොන වරදක් කළත් කොතනක හරි මොනම පුරුෂයෙක් හිස් පුරුෂයෙක් වහන්සේලාම කතාව දැනලා තියෙනවා ඒ පුතච්චන කෙනෙකුටම ස්වාමීන් මිසක දිට්ඨි සම්පන්න කෙනෙකුට කවදාවත් එහෙම බලන්නේ නැහැ. ඉතින් ඒ දිට්ඨි සම්පන්න කෙනෙකුට සෝවාන් ඵලයටපත් වෙන්නේ ඒකෙන් සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය ධර්මතා හතරක් තියෙනවා නේද? මොකද ධර්මතා හතර සෝතාපට්ටි අංග හතරක් තියෙයි. කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය ධර්මාන්තර ප්‍රතිපත්තිය. සිංහතුනි යෝනිසෝමනසිකාරය ධර්මාන්තර ප්‍රතිපත්තිය දෙකට කලින් තියෙන කල්යාණ සෑසුල් පරතෝ ගෝසෙනත සද්ධර්ම ශ්‍රවණේ කියන ටිකෙන් බොහෝම ජීවිතේ වැඩි කරසන අපිට කරලා තියෙන්නේ යහපත් හේතුකින් බුදුහාමුදුරන්ගේ පණිවිඩය අපිට ලැබෙන්නේ එතනින් එනිසා මේ නිවන් මාගේ මේ සද්ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍රට තමයි පිළිවෙලට තියෙන. ඒ නිසායි මම අද මෙහෙම පටන් ගත්තේ මම කෙනෙකුට බොහෝ වටිනා කරුණු ටිකක් පෙන්නන්න. මේ තුල මගේ පෞද්ගලික අදහස් නැහැ. කෙනෙකුට බුද්ධහම කියන්නේ හොඳට අහන්න. මේක භාවනාවෙන් තොර එකක් නෙමෙයි. භාවනාව මාර්ගය. අහරුවට පස්සේ ඔයගලන්ට තේරෙයි අපි මොකක්ද කරන්න ඕනේ කියලා. එමුතුන් දන්නවා බුදුහාමුදුරේ කාලේ බුදුරජාණන් වහන්සේ නොඑක් මූල ධර්ම දේශනා කළා. ඉස්සරලා භාවනා කරනවා කියලා දුන්නේ ඒ දේශනාව අවසානයේදී බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුණේ ඒ දේශනාව තුළ අන්තර්ගතයි චතුරාර්ය කෙනා කෙනාගේ නුවණේ හැටියට එකම දේශනාව තුළ කෙනෙක් කාත් වෙන අනාගාමී සතරදාන සෝවාන් යටත් පිළිසෙන් යම් කෙනෙක්ගේ ධර්මය අසුවන කල්යාණ මිත්‍ර පුතංචනේ සුතවත් කල්යාණ සුපුතජනෙක් වුණා. ඒ කියන්නේ මග්ගාරමණ සුඛලෙක් වුණා මාර්ගය අරමුණු කරගෙන කටයුතු කරන කෙනෙක් වුණා. එතනින් පස්සේ කොහොම භවනා කළොත් දැන් මෙහෙම කළා හඳුන්නේ දැන් කොහොමද කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ ආය හඳුන්නේ නැහැ හඳුන්නේ නැහැ. මොකද කාරණාව හොඳට තේරුණා. තේරුම් හින්දා භවනා කළා. මට පුළුවන් ඕගලන්ට භාවනා කරන්න කියලා ආනාපාන සතිය උගන්වන්න. මෛත්‍රී භාවනා උගන්වන්න ඕන කමටහන උගන්වන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ මේක ඇයි කරන්නේ? මොකටද කරන්නේ? කොහොමද කරන්නේ? මොකටද දක්වාද කරන්නේ? කියන මේ ටික දන්නේ නැත්නම් ඕගොල්ලෝ භාවනා කරන්නේ මේ සඳහායි කියන මොන තියෙන මංගාව, ඥාන දර්ශනේ මංගාව කියන්නේ. මං කියන්නේ ඕගොල්ලෝ කරන්නේ යථාර්ථය තමයි ඕගොල්ලෝ කරන එක නිවන් දකින්නේ මට. ඇයි ඒක කරේ යුත්තේ මොකද කියන දයාලවශයෙන් තියෙන මට ඕගොල්ලෝ කොහේ කියලා කරනවා මම කිව්වට කරනවා. ඉතින් ඕගොල්ලන් කියනවා ආන්දෝලන දැන් ආනාපාන සතිය දක්වා මෙහෙමයි දැන් ඊට පස්සේ මම මොකද කරන්න වෙන්නේ කියලා අහන්න වෙයි. දැන් මම මෛත්‍රී භාවනාව කෙරුවා දැන් මට මෙහෙම දැන් මම මොකද කරන්න කියලා අහන්න වෙයි. එන්නේ ඕගොල්ලෝ ගාව කරන්නේ ඔකටට දැනුම නැති නිසා මට තියෙන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයෝ වලින් සද්ධර්ම ශ්‍රවණය තියෙන්නේ භවනා කරවන්න නෙවෙයි. තුන්වෙනි කිච්ඡන් මාත්‍ර පංගක්ඛාකාරෝ තථාගත වීර්ය කෙරෙහි නුඹලගේට තථාගතයන් වහන්සේලා මඟ කියන්නෝ කියලා බුදුජානක දේශනා කළා. මාර්ගය ගැන කියලා දෙන්නයි කියන්නේ නැත්තම් තමන්ට ඥාන දර්ශනය පෙන්වන්න ඕනේ. මෙන්න මේකයි ඇත්ත මෙහෙම කළොත් දුක නිවෙනවා. මෙන්න මේකයි වැරද්ද මෙහෙම කළොත් දුක විඳින්න වෙනවා දුක එනවා කියලා දුක දුක ඇතිවෙච්ච හැටි දුක නැති කරන නැති කරන මාර්ගය කියලා ඒ මාර්ගය මෙන්න මෙහෙමයි කරන්නේ කියලා කියන්නේ නැහැ. දුක නැති කරන මාර්ගය කියලා දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඥාන දර්ශන ඕගොල්ලන්ට එනවා ඇත්තටම මේ විදිහට කළා නම් දුක නැති කරන්නට මේ විදිහට ජීවිතේ දුක ඇති වෙනවා ඕගොල්ලන්ට තේරෙනවා දුක නැති වෙන නම් බුදුහාමුදුරු දෙන්නේ මෙහෙම මෙන්න මේ වගේ තැනකට ආවමයි ඒකට මෙන්න මෙහෙමයි කළ යුතුයි කියලා කිව්වේ ඕගොල්ලන්ට මොනක් ඇතුළා ඒ දිනවල හින්දා ඕගොල්ලෝ කරනකොට දැන් මේ ඥාන දර්ශන ඕගොල්ලන්ට යයි ඊට පස්සේ කරන ගානේ ඕගොල්ලන්ගේ මොනයි වෙටෙන්නේ එතකොට කල්යාණ මිත්‍ර අසුර සත්‍යමත් ස්වභාවය දෙකෙන්නේ දර්ශනය ඕගලන්ට ලැබිලා. ඕගලන්ගේ දර්ශනයක් හැටියට ඕගලන්ගේ ආරම්භය කියන ප්‍රතිපදාව තමන් තුළින් පටන් ගන්න කීලියට හේතුල සමතකම තහනක් වඩමින් අන්නාරේ වෙනගත් කල්යාණ මිත්‍රකම ඉගෙනගත් ඥාන දර්ශනය ආරමුණු කරගෙන ගමන් කරනවා. ඒකත් තමන්ට මේ ධර්ම දර්ශන දවසක් කරනවා තුරු දික්ෂන් කරන්නේ. ඕගොල්ලෝ කවදා හරි මේ වචන ලෝකෙට කියන බුදුහාමුදුරුවෝ කියපු නෙමෙයි ඒකට. කියලා බුදුහාමුදුරුවෝ කියපු හින්දාත් නෙමෙයි. ඕගොල්ලෝ යත් දකින්න හින්දා. ඒ විදිහටම කල්යාණ මිත්‍රයන්ට විපරීත නොවි යන්නේ. මොකද එයා කියලා දෙන්නේ එයා දකින්න එක හින්දා. ඉතින් මේ නිසා අද දවසේදී මම මුලින් උත්සාහවත් වෙනවා මේ නිවන් මාර්ගය ආරම්භ වන ස්වභාවය නැත්නම් නිවන කියන්නේ මොකක්ද කියලා මුතාවෙන් පැහැදිලි කරලා දෙන්න. මොකද ඒක තේරුම් ගත්තොත් ඥාන දර්ශනය ඇති වුණොත් ඒක තමන්ගේ නෝනක් කොමන තමන් ඕන වෙලාවක භාවනා කරගන්න පුළුවන්. අපි ධර්ම ටික සම්මත වඩා මේක කරන්නේ මොකද? ඒ කියන්නේ යන්නේ කරන්නේ මොකද කියන එක නොදැන කරනවට වඩා මම හැමදාම කියන්නේ තාම භාවනා කරන්න බෑ කරන්න වෙලාවක් නැහැ ඊට නැහැ නමුත් නිවන් දකින කටයුතු මෙන්න මේකයි කියලා හරියට කෙනෙක් දැනගෙන ඉන්නවා නම් නොදැන කරන කෙනාට වඩා දැනගෙන නොකරන කෙනා වටිනවා කියන එකයි මගේ අදහස දැන මොකද මෙයා පටන් ගත්ත දවසට හරියටම කරනවා හරි සත්‍යයක් ඒ නිසා මම මෙහෙම පටන් ගන්නම්. ditthi සම්පන්න කෙනාගේ ප්‍රධාන ලක්ෂණයක් කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සම්පූර්ණයේ ගැන ශික්ෂාව ගැන මුසෙල්ලන් පැහැදිලි යුක්තයි. පටිච්ච සමුප්පාද ධම්මෝ දිට්ඨෝ හෝති සුද්ධිට්ඨෝ. පටිච්ච සමුප්පාද ධර්මය මනාව දැක්කා. හොඳට දැක්ක කෙනෙක්. यो धम्मं वर्षति सो पठित संपादन पश्यति यो पठित संपादन पश्यति सो धर्मं पश्यति යමෙක් ධර්මයේ දැක්කොත් පටිච්ච සම්පදාය දැක්ක කෙනෙක් පටිච්ච සම්පදාය ධර්මයේ දැක්ක කෙනෙක්. සිමුතුනේ මේ පටිච්ච සම්පදාය ධර්මය හරහායි මේ චතුරාර්ය සත්‍ය කියන එක තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පදාය දෙකක් එහෙම නෙමෙයි. පටිච්ච සම්පදාය කියන්නේ අවිද්‍යාවච්ච සංඛාර සංඛාරච්ච විඥාන කියලා කියනකොට බහුපච්ච ජාති ජාතිපච්ච ජරාමරසෝ කුසල්ය දුක් දුන සුපාය සසම්භවන්ති කිවි දුක දුක ඇතිවෙච්ච ප්‍රබෝධය තමයි පටන් ගන්න දුක සමුදය ආරම්භය තමයි අවිද්‍යාවච්ච සංඛාර කියලා පටන් ගන්න. දුකයි දුක් සංවේගය දෙක තමයි කියන්නේ. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධා කියලා කියන්නේ අවිද්‍යාව නිරෝධ වෙනකොට සම්මා දිට්ඨි සහ විචා විචා උපන්තු අවිචාරිසුත සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව. විද්‍යාව උපන්නාම අවිද්‍යාව නැති වෙනවා කියන සම්මා දිට්ඨිය නිසා අවිද්‍යාව නැති වෙලා ඒක කෙරෙල තියෙන චාර්ති නිරෝධෝ ජරා මරණ සෝපද දුක් දුමන සුපාය සංයුජ්ජන්ති කියලා කියනවා ජරා මරණ දුක නැති වෙනවා. ජරාට කිව්ව ජරා මරණ නැතිකම කිව්ව අජර අමර කියලා. අජර කියන්නේ ජරා නැහැ. අවරක්ෂණ මරණ නැහැ. ජරා මරණ නැති කමට කියවා ජරා නිවන කියලා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස නිරුද්ධන්ති කියන්නේ අජරා මර බව. අජරා මර බව ඇති වෙන මොකක් නිසාද? කියනවා අවිද්‍යාව නැති වෙන්නේ. අවිද්‍යාව නැති වෙන නම් ඇති වෙන මොකක්ද? විද්‍යාව. විද්‍යාව කියනවා කිව්වොත් අවිද්‍යාව නැහැ කිව්වොත් එකයි. අවිද්‍යාව තියනවා කිව්වොත් විද්‍යාව නැහැ. එක දෙයක් හඳුන්වන්න පුළුවන් අපිට දෙපැත්තකින්. දැන් හොඳටම ආලෝකයි කියනකොට මේක කියනවා අඳුර නැහැ කියන එක. අපිට මේකම ආලෝකමත් කියන එක අඳුර නැහැ කියන වචනයම. අඳුරක් දැන් නැහැ කියලා කිව්වොත් එතකොට කිව්ව ආලෝකමත් කියලා. එක වචන දෙක හඳුන්වන්න පුළුවන්. විද්‍යාව කියන්නේ ආලෝකයක් වගේ නම් අවිද්‍යාව වඳුරක් වගේ නම් යම් තැනක අවිද්‍යාවච්ච සංඛාර අන්තර තිබුණු මෙහෙම වෙනවා කියනකොට ආලෝකිත නැහැ කියව කෙනෙකු තේරුම් ගන්න. අවිද්‍යාව නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ අඳුර නැහැ කියලා කියනකොට ඒක කියලා තියෙන දේ තියෙන්නේ ආලෝකය කියන එක කියලා තියෙනවා කියන එක තේරුම් ගන්න. එතකොට මෙන්න මේ ආයෝගය කියන එක අපේ ජීවිතයට ආලෝකෝත්පාදේ ආලෝකය උත්පාදනෝ තමයි චරාවම දුක් නැති වෙන්නේ. ඒ පරිසම්පාදේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ ප්‍රථමෝපයාමේදී පෙරවිසකන පිළිවෙල මාතේඥානයේ සත්‍යයෙන් යුතු උපාඥානේ පස්චමයාගේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරලා සර්වඥයන්ට උත්තුනේ. ආය චතුරාර්ය සත්‍ය හෝ වෙන අමුතු දෙයක විදිහට තිබුණාද? එකම අර්ථය වචන tikai. අපි අම්මා කියලා කිව්වත්, මව කියලා කිව්වත්, මෑණියෝ කියලා කිව්වත් ඒ වචන ටිකෙන් හැදෙන්නේ එකම කෙනෙක්. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ කියන්නේ මොළේ ටික හැදුනොත් එකම දර්ශනේ හඳුනන්නේ. ඒ නිසා අපි ඉස්සර වෙලා මෙන්න මේ දිට්ඨි සම්පන්න වෙන අවශ්‍ය ටික පොත බලමු. කෙනෙක් දිට්ඨි සම්පන්න වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්‍රත පරමාර්ථ කියන මෙන්න මේ සංයෝජන තුන දුරු වෙන එක. එහෙම නේද? ඒ සංයෝජන තුන එකට එකක් බැඳිලා තියෙනවා. සක්කාය දිට්ඨිය දුරවනොත් විචිකිච්ඡාව දුරවනොත් විචිකිච්ඡාව දුරවනොත් සීලපත පරමාර්ථය දුරවනවා. මුලින්ම නැති වෙන්නේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය නැති වෙනකොට පටිච්ච සමුපාද ඥාණයට නෝනෙනවා එතකොට තමයි විචිකිච්ඡාව නැති වෙන්නේ පුබ්බන්තේ කංගති අපරන්තේ කංගති පුබ්බන්ත අපරන්තේ කංගති කියන කංගති සැකේ නැති වෙන්නේ එතකොට තමයි මෙන්න මේ සීල උපත පරමාර්ථය කරන එක නැති වෙන්නේ. හරි ඒකෙන් අපි දැන් මේ දැන් මේක බලමු ඉස්සර වෙලා පටිච්ච සමුප්පාද ධර්මයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතාව ටිකක් තියෙනවානේ ඔන්න ওই ටික ගන්න, ওই ටික දකින්න මේක තමයි අපේ වර්තමාන ජීවිතය. පරිසම්පාද ධර්මයේ තියෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. ඔතන ওই ධර්මතා පහ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා අපි තේමියට වගේ තිබුණාට වචන ටිකක් කතා කළාට ඔතන තියෙන්නේ සත්‍ය පුද්ගලයෝ කෙනෙක් නැවතෙන්න පුළුවන් විදිහට ගොයියක් හැදිලා. ඒ ටික තේරුම් ගත්තාමයි රූපං අර්ථතෝ සම්පස්සති රූපේ ආත්ම වශයෙන් දක්නවා කියන ක්‍රියාවේ දුර වෙන්නේ. රූපේ අතුරු කරගෙන ආත්මයක් කියනවා ආත්මය අතුරු කරගෙන රූපයක් කියනවා රූපේ නිසා පවතින ආත්මයක් කියනවා කියන ක්‍රියාවේ නැති වෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මයේම ආත්ම වශයෙන් නැත්නම් සත්‍යයේ හැටියට ආත්මය හැටියට මේ අසුර කරන ආත්මයක් පුද්ගලයේ බලවත් කියන ටික නැති වෙන ඔය ගොල්ලිය දැක්කා. ඔතන කියන කාරණා ටික දැක්කා. ඔය ටිකට තමයි ගොඩාක් මහන්සි වෙන්නේ මහන්සි ටිකෙන් මට සාර්ථක වෙන්න දෙලා තියෙන කාර්යය වෙන්නේ ඔය ටික පිළිගන්න දෙන්න. මොකද වෙන මොකුත් එපා. රූපේ විතරක් පිළිසින සතෙක් නෑ. රූපේ විතරක් පිළිසින්නේ කොත් බුදුහාමුදුරු දේශනා කරන අනාගාමී ඵලයෙන් කරනවා කියලා. හැබැයි අපි හිතන තොරතම් ගොඩාක් සම්පූර්ණයි. තහවුරෙන් දුකමට වඩා අපි නොකෙකුත් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ මනස නොකෙකුත්ගේ ජීවන තරණයන්නේ. නමුත් දහම තේරුම් ගත්තාම අපේ මනස අපට හදාගන්න පුළුවන් වෙයි. මම කිමුතුන්ට තේරෙන විදිහට මෙතන තියෙන ධර්මතාව ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ පැහැදිලි කරන්නේ පටිච්ච සම්පද විඥාන නාම සලයන පටිච්ච වේදනා කියන ධර්මතාව ටික පිළිවෙලකට කතා කළාට ඔකේ තියෙන්නේ ඕනෑම උපකාරයක පවතින වැඩසටහන හරියටම මේ විඤ්ඤාණානු සලයස පස් වේදනා කියන ටික දැකපු දවසටයි ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඇහැ හේතු ප්‍රත්‍යය කියන නුවණ පාද වෙනවා. ඒ ටික දන්නේ නැත්නම් ඒ කියන්නේ පින්වතුන් ඉන්න කෙතර කවුරු හරි කෙනෙක් නඩුවක් දැම්මොත් ඒක ඒගොල්ලන්ගේ කියලා. ඔයගොල්ලෝ ඉන්න ගෙදර වෙන කෙනෙක් දන්නා නෑ මේ කටේ කියලා ලින්න සාදු නඩුවක්. ඔබේ නඩුකාරයේ ඉස්සරහට ගිහිල්ලා කිව්වොත් නෑ නෑ අපි මෙච්චර කලේ කියන එක නෑගේ නෙමෙයි අපේ කියලා මේක මේ ගෙදර අපේ කියලා කට වචනින් කිව්ව නඩුකාරය පිළිගන්නවද පිළිගන්නේ ඕගලන්ට පෙන්නන්න වෙනවා ඒක පොදුනක් පොදිනව පෙන්නන්න වෙනවනේ ඒ වගේ දැන් මාගේ නඩුකාරය කියන මේ ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියලා අපි කියන්නේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා නඩුවට පිළිගන්නේ නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි උපුටලා දෙන්නම කියනවා. ඒ උපුටලා දෙන්නම කියන සාක්ෂි ටික තමයි පස්ස සම්පාදේ. එහෙනම් මම නෙමෙයි කියන්නේ මගේ නෙමෙයි කියන්නේ මගේ ආත්මය නෙමෙයි කියන්නේ මෙන්න මේකයි කියන්නේ. හොඳයි. අපි ඉස්ලාම් උගලට පෙනෙන තේරෙන දැන් අපි පටන් ගනිමු මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනින් අපි ඒක රූපේ කියන ටික පටන් ගන්න. මේ රූපේ ගත්තාම අපි අද මේ ලෝකයට අතපය තියෙන රූපයට හැදුනට මේ රූපය ආරම්භය තමයි අස්සෙන්ගේ ලොංගහක් තලපින කොබලන් දාහස්වතාව ගැසුරු ඇහැට නොපෙනෙන සියුම් තලක් පෙනේ. ඇහැටවත් පේන්නේ. ඔන්න ඔය තරම් සියුම් බීජඵලයක් තමයි මව කුසේදී මුලින්ම තිබුණේ මේ හිත දැස ගන්නකොට විඥානයේ මේ රූපෙට ඇතුළු වෙනකොට. ඒ රූපය මවගේ කුසේ දික්තිය තමයි එළිලා තියෙන්නේ. ඒකට ලොකු ආශාවයක් නැහැ. ඒ කුසල කියන චේතමණයෙන් තමයි ඒක යන්නේ. ඉතින් ඒ රූපය අන්ද රූප ගැතිය කියන්නේ ඒ රූපේ ටික ටික ටික ටික ටික ටික ලොකු වෙනකොට ඒ කියන්නේ රූපේ දැන් අපි චිත්ත කඩවල කැටයකට කඩදාසි කැවුලක් තිබුණ කඩදාසිය චිත්ත වෙනවා නේද? ඒ වගේ මේ දිට්ඨිය කියන පූජාවේ උදාහරණ තමයි මේ රූපකලාවේ මුලින් වැටුනේ. වැටෙන්නේ. මේක ටික ටික ටික ටික දුක් වෙනකොට තමයි ඒ ආහාර සමාන සමානකොට මවගේ ටෙක්නිකල් හරහා ආහාර ටික ලැබෙන්නේ. ඊට පස්සේ එකක් තව ටිකක් ලොකු වෙනකොට තමයි අපහස වෙනකොට එළියට ඇවිල්ලා දියර යාට කියන දෙනවා කියලා කියනවා මත් පාන් කෝපි මුංගට මේ වගේ දේවල් කන මට්ටමට ඇතිලා මේ රූපේ හැදුනේ. එතකොට මේ රූපේ කෙස් ලොම් නිය දත් හම් මස් නාර මේ ඔයගොල්ලෝ දන්නවා ඇති නමුත් හොඳට අහගෙන මේවා කොහොම කන බොන ආහාරය නිසා හැදිච්ච කොටස්. අපි මොකටද බත් පාන කෝපි මේ හැමදාම ගන්නෙ මේ බත් පාන කෝපි නෙමෙට මෙන්න දේවල් නිසා මේ ශරීරයේ කෙස්ලෝ මේ දත් හම්මස් නාග ඇටට දුකේ කොරෝනා කියලා කැදෙනවා ඒකෙන්ද සම්පූර්ණ අචේතනිකයි මේ මේ සිගත් ධර්ම කිසිම හැඟීම් දැනීමක් නැති කිසිම දැනීමක් හැඟීමක් සංඥාවක් නැති අචේතනික වස්තුව යම්සේද ඒ විදිහමයි කෙස්නම් වේද ධම්මස්ථාන වලින් හැදෙන යුත් අනුබලාරේ නැතුම් පොකේ මැරිච්ච මලමිනියක් සිහි කරගන්නකො ඒ විදිහමමයි එතකොට ආහාරයේ නැමති හේතුක ඵලයක් තමයි මේ රූපේ ආහාරයෙන්ම හේතු ඵලයක් තමයි කෙසොන් නිද සම්මස්නාරෝණි හැදිච්ච රූපය. මේ රූපය සම්පූර්ණම කබලෙක ආහාරය. ඉතින් පාන් කවක මුලට බලන සත්‍ය හෝ පුද්ගලය කොහොමද? හේතු අනාත්ම නම් අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. හිතවපු විදිහේ පොහොඹටයක් නම් හැදෙන ගහ පොහොඹ මිස පිළිකියම් බැහැදෙන්නේ නැහැ. ඒ වගේ අනාත්ම හේතු නිසා හැදෙන රූපේ අනාත්මමයි අචේතනිකවමයි. එතකොට ඔන්න කන බොන ආහාරය නැමති හේතු බලයක් තමයි රූපේ. කුපුලෙක් ඕලෙක් හරකෙක් කොලි ගන්න එයාට ඒ ශරීරයේ එයාගේ ඇඟ තමයි අනිත් කෙනෙකුට ඒක ආහාරයක් වෙනවා. අපිට මේ ශරීරේ මම වලහේ කොටිය සිංහෙත් මේ අත කඩාගෙන කියනවා. ඒක යාට ආහාරයක් වෙනවා. ඒ කියන්නේ මගේ කියන්නේ එයාගේ ගේ නෑ. එතන හම්මස්ලේ නහරට කෙටදී. මේ ආහාර චක්‍රයක් තියෙනවා. මේ මේ රූපිට කියන්න පුළුවන් කිලින්ම කබලික ආහාරය කියලා. මේ රූපය කනගුණ ආහාරයෙන් හැදුණු කබලික ආහාර රූපයයි. එතකොට මෙතන වෙනසක් තියෙනවා. මෙන්න මේ කනගුණ ආහාරයෙන් හැදුණු රූපය ගත්තාම සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් තොර අචේතනික වස්තුවක් එක අපි තහවුරු කරගන්න විදිහට දලියුවොත් ටෙස්ට් එකක් කපලා දුන්නට දැම්මොත් කෙස් කියලා කියන විතර සත්‍ය කියලා කියන්නේ නැහැ නේද? ලොම් නියම ටිකක් එකින් එක කපලා අහකට දැම්මොත් එක සත්‍ය කියලා ලොම්වස් නියම කොට ටිකක් කියලා කියන්නේ පුද්ගලයා කියන්නේ දැනුම් තියෙන ආහාරයෙන් හැදුණු කෙනෙක් නොවන ඒ වගේ ධර්මතා ටිකමයි. හරිද? දැන් අහන හස්ලම 1000 චොටාවක් ගපලා ඉතුරු තලකේ උගේ 1000 චොටාවක් ගපලා ඉතුරු චෙතන පටන් ගත්ත මේ වුණත් මම කිව්වේ ඒ 1000 චොටාවක් ගපලා ඉතුරු වෙච්ච මට්ටමේ හස්තන රූප කලාව මට්ටමට තමයි මේ චිත්ත ප්‍රතිසන්දි වශයෙන් වැටගත්තේ චිත්ත වැටගත්තට පස්සේ ඔය හැම ප්‍රතිසන්දි ශික්ෂකම තියෙන කර්මජ ගති කියලා ටිකක් සිටියේ තියෙනවා. බාහිරින් කනගුණ ආහාරයෙන් උදව්වෙන් පටවියාපෝ තේජෝ වායෝ කියන රූප කලාප ටික එන්න එන්න අර සිටියේ කියන ගති වලට තමයි tempත් වෙන්නේ. මේ ශාලාව ඇතුලේ අපි කියමු බඳුන් ප්‍රධාන ගවඩා පාලක මහත්තයෙක් ඉන්නවනම් පිටින් කවුරුහරි ගේන ගේන බඳු තියෙනවා නම් මේක ඇතුළේ ඉන්න කෙනාට ඕන ඕන විදිහට තමයි එයා අලුත් කරගන්නේ නේද? ඒ වගේ මේ චිත්ත කය ඇසුරු කරගෙන කබලින්කාරී යුක්ත රූපය ඇසුරු කරගෙන පවතින චිත්ත චෛතසික ටිකක් තියෙනවා. ඔය චිත්ත චෛතසික ටිකේ තියෙනවා සිතුවිලි වල කර්මජ ගතියක්. ඒක කියනවා ඉන්ද්‍රිය පුරුෂින්ද්‍රිය ජීවිතින්ද්‍රිය ලහුතා මුදිතා කම්මනතා උපචේ සම්පති ජලතා අංචතා කියලා සියුම් ගති ගුණා මේ වෙලාවේදී ටික කියලා තියන්නේ නමුත් ඉදිරි වැඩසටහන් සිටියේදී රූපේ හොඳට විස්තර කරලා දෙන්න බලන්න මේ කය ඇතුළු කරගෙන පවතින හිතට හිතේ තමයි ඉත්ති ඉන්ද්‍රිය කියන එක තියෙන්නේ. පුරුෂ ඉන්ද්‍රිය කියන එක තියෙන්නේ. ඉන්ද්‍රියක් කවදාවත් ඇහින් දකින්න බෑ. පුරුෂයෙක්ව කවදාවත් ඇහින් දකින්න බෑ. නමුත් හිතේ තියෙන ස්ත්‍රී ඉන්ද්‍රිය රූපය පුරුෂ ඉන්ද්‍රිය රූපය නිසා හැදිච්ච සටහන මේ කියන්නේ. එකම පාන් කෑල්ල කාලා එකම පත්තටේ කාලා පිරිමේ හැදුනේ ගැහැණු කෙනෙක් හැදුනේ පත්තටේ තියෙන හැකියාවෙන්ද කියලා බලන්න. ඇයි එහෙම වුනේ? එහෙම හදන්න පුළුවන් හැකියාව තියෙන්නේ කර්ම විඥානය නැමති සිතේ තිබුණු ප්‍රතිසන්දි වශයෙන් දැනෙන සිතේ දීලා තිබුණේ. මම කියන්නේ කලලටයක් හරි පොල්ගෙඩියක් හරි හිටවුවොත් දෙපතින පත්‍ය කිවිසුලන් හතර උදව්ව ඇතුව අතුයි දෙදෙනසු ගහක් හැදෙනවා නේද? අගයටයක් මගයටයක් වගේ හිටවුවොත් පත්‍ය කිවිසුලන් හතර උදව්ව ඇති කරගෙන අතුයි කුල දෙදිච්ච ඉතාල ගහක් හැදෙනවා. පත්‍ය කිවිසුලන් හතරේ හැකියාවක් නිසාද අතුයි දෙදිලා හෝ අතුයි නොදෙදිලා හැදුනේ අත්විච්ච බෙදෙනයකට නොබෙදෙනයකට පස්සේ විසුණහ සෝද වුණා. එහෙම හැදීමේ ගතිය තිබුණේ ගහ හදන්න හේතුව බීජ තුල නේද? පස්සේ විසුණන් හතර වගේ තමයි කනගුණ ආහාරය. ඒකෙන් ස්ත්‍රිය කෝකුසේ කැදෙන්නේ නැහැ. ඒ කය ඇසුරු කරගෙන ඒ රූපය ඇසුරු කරගෙන මොතන ඉන්නකොට අත්පය ඇහැ කන දිවනාසයවත් නැහැ. අර අර්ථවත් දාර්ථතාවක් ගතව දාපු සිවුම් රූපකලාප මට්ටමේ තමයි මේ සිතේ තියෙන gati ටික තියෙන්නේ. ඔන්න ඔය සිතේ කියනවා මේ රූපය ඉත්‍ත්‍යයක් හැටියට බෙදෙන විදිහට ඉත්‍ත්‍යයක් කියලා සබදුක් කියන විදිහට රූපය හදන්න ඕනේ. සිතේ තියෙන්නේ. පුරුෂයෙක් හැටියට බෙදෙනකොට පුරුෂයෙක් හැටියට සබදුක් වෙන්න පුළුවන් විදිහට මේ රූපය හදන්න ඕනේ කියන ඉන්ද්‍රිය තියෙන සිතේ. ඒ සිතේ තියෙන gatiයට කර්මගුණ ආහාරයෙන් යුක්ත රූපයේ හැදෙන්නේ හැදෙන්නේ කෙස්වල ඇතුව කෙස්වල නැතුව එක එක විදිහට රූපේ ඉඳින්නේ ඉඳින්නේ වෙනවා ඕකම ධම්මායතනේ පරිවර්තන රූපකය. ඒක විඥාන පත්‍ය නාම රූපන් කියලා කියන්නේ සංකල්පච්ඡ විඥාන කියලා කිව්වේ ප්‍රතිසන්දේශයට විඥාන පත්‍ය නාම රූපන් කියලා කිව්වේ මේ විඥානයේ වැසගත්තට පස්සේ හිතේ තියෙන නාම ධර්ම ටික තමයි රූපේ හැදෙන්නේ. විඥාන පංච නාම රූප. ඔන්න දැන් කන බොන ආහාරයෙන් භූතය. ඒ භූතය මේ සිිතේ තියෙන ගති වලටයි හැදෙන්නේ. විඥාන පංච නාම රූප. හරිද? ඔන්න දැන් මේ ඉෂ්ටි නිසේ රූපේ නිසා අර තල ඇටේ තිබුණු ගැටිය නිසා හැදිච්ච ගහතයි අපි කාල වර්ගයේ ගහ කියන්නේ. කාල වර්ගයේ තියෙන ඇටේ අර බීජේ. ඒ නිසා රාශි විච්ච ගහ මේ තියෙන්නේ. අඹ ඇටේ මුග ඇටේ මෙහෙම ගහක් හදන්න පුළුවන් හේතුව තියෙන්නේ ඇටේ බීජ ඇතුළේ තිබුණ හේතුව නිසා හැදිච්ච ඵලය කරගන්න. ඒ වගේ මේ රූපී ස්ත්‍රිය නෙමෙයි මේ රූපී පුරුෂයා නෙමෙයි මේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය අපි මේ ස්ත්‍රිය ස්ත්‍රිය කියන තැන පුරුෂයා කියන තැන දන්නේ දන්න තින්දා මේක ඇත්තම වෙලා තියෙන මේ රූපය වෙන හේතුව රූපී පුරුෂයා නොදකිනවා කියනවා භූතයෝජනක අචේතනිකම වස්තුව. අචේතනිකම වස්තුව ඒ කය ඇසුරු කරගෙන පවතින ඒ හිතේ තිබුණු ඉස්ත්‍රි ඉන්ද්‍රිය කියන ගතිය නිසා ඔන්න කනගුණ ආහාර යුක්ත රූපයේ කෙස්කවුල් නැතුව ඉස්ත්‍රි ගතිය හඬ කියන ඉස්ත්‍රි ආකාරය ඉස්ත්‍රි ස්වභාවය ඇති වෙන විදිහට රූපය හැරෙනවා පුරුෂේ මුසී කියන කාරණාව නිසා පුරුෂාකාරය පුරුෂයේදී පුරුෂණිත් ඇති වෙන විදිහට රාශි වුණා. ඒ හිතේ තියෙන ගති ටික නිසා රාශි වෙච්ච මහ භූත රූපය කියන්නේ මේක. ඒ හේතු නිසා හටගත්ත ඵලයේ මිසක මේ කනබුන ආහාරයේත් රූපයල්ව මිසක ඉස්ත්‍රියල්ව නෙමෙයි. කනබුන ආහාරයේත් රූපයල්ව මිසක පුරුෂයල්ව නෙමෙයි. එයා නිසා හැදිච්ච රූප ටික මේ තියෙන්නේ. එතකොට නැරිච්ච මිනිහට ඉන්ද්‍රිය රූපේ නැහැ. පුරුෂ ඉන්ද්‍රිය රූපේ නැහැ. ඉච්ඡ ඉන්ද්‍රිය එකෙන් භාව රූප නැහැ. ගුටිච්ච භාවයේ පුරුෂ භාවයේ මුකුත් නැහැ මලගෙනියක. ඒක කර්මජ රූප. ඒ නිසා හැදිච්ච සාතිවිච්චක තමයි කියන්නේ. ඔන්න විඥාන පත්‍ය නාම රූපම් කියලා කිව්වේ ඒ සිත නිසායි කලමුණ ආහාරයේ මෙබඳු ඉස්ති උත්ස දෙවියන් කියලා කියනවා. ඒක තුරුණු දුකන නිසා මේ ස්ත්‍රිය පුරුෂයෙක් රැවටෙන හේතුව උගුරු රූපෙන් කියන එක දන්නේ නැති නිසා. ඊට පස්සේ මම හිතේ රූප ඔක්කොම කියන්නේ කාලේ කියන මගේ දැනට ප්‍රකට විදියට කියන්නම් ඈ. පස්සේ දැන් කියන්න. ඔගොල්ලෝ දන්නවා නේද මැරිච්ච මලමිනියක් අල්ලලා තියෙන එකද? මේ මෙහෙම මේ වගේ උපන්න එදෙන බව එහෙම කියනද මට සිල් බව. මේ ලෑල්ල වීදුර උපන්න බෑනේ නේද? උපන්න බෑ වගේ මලමිනියක් මේ වහ නැරිලුවත් මේ මට සිල්කින් අනේ ඔයාලු මූණ හරියේ සිනේදුයි අත හරියේ සිනේදුයි කියලා කියන්න එහෙම බෑ. මේ කය අසුරු කරගෙන හිත පවතිනකොට ඒ හිතේ තියෙන ගතිවලට මේ කය මෘදු වෙනවා මහ භූත රූපේ මේ කලුකම නැති වෙනවා මේ වෙන එකට කියන මුදිතා රූපේ කියලා ඒක වෙන්නේ කය සූත්‍රගෙන පවතින චිත්ත නිසා ඒක විඥාන පච්ච නාම රූපං කියලා කියන්නේ මේ රූපේ ආහාරයෙන් හදු රූපේ සත්‍ය පුද්ගලික රැවටෙන හේතු ඇයි මේ හොඳට එල්බෙනවා අල්ලන්න පුළුවන් මට සිලුකි කෙනෙක් කියලා රැවටෙන හේතුව මේ වගේ ගල් ගෙඩියක් වගේ තිබුණොත් මෙච්චර අපි රැවටෙනවද ඒකද කියන මුදිතා රූපේ කියලා. ඒ මුදිතා හිත නැති හින්දා මුදිතා රූපේ නෑ. ඒ හින්දායි අර මලමිණිය ගල්විලියක් කියලා කියන්නේ. මේ මලමිණිය කොබල් ජගලු මේ තරදම්බි අතපය දෙන්න නමන්නද ගන්න පුළුවන්ද? බෑ. මේ කය අතුරු කරගෙන පවතින සිත නිසායි මේ කයේ කර්මණ්‍යතාව කියන එකට කියන්නේ. මේක සිතේ තියෙන නාම ධර්ම නිසා මේ රූපය ඇති වෙනවා. විඥාන පච්ච නාම රූපං. කම්මදිතා ගතිය. එතකොට කෙනෙක් දන්නවා මේකේ මගේ මේ කයේ හැකියාව මගේ හැකියාව නෙමෙයි කය රූපේ සතර මහා ධාතුයි. කය ඇතුළු කරන පවතින නිසා සතර මහා ධාතු රූපේ මෙහෙම කරන්න පුළුවන්. එයාට තම ශක්තියකුත් තියෙන ඇත්තටම විඥාන නිරුද්ධ වුණොත් කන ගුණා අහන ගැඹුරු රූපේ මෙහෙම කරන්න බෑ. හොඳට මේ නාම රූප දෙක දෙකක් කියලා දන්නවා. එතකොට එයා දන්නවා මේ අනිවාර්යම උත්තර අත්දවන්න ඕන උත්තර ජීවනාස්තිය පුළුවන් ඒක කියලා කියන්නේ ධර්ම මොකද්ද මේ කම්මඤ්ඤත රූපය කියන්නේ මේක කියලා ගන්නවා කම්මඤ්ඤත රූපය කියන්නේ ඒකත් සිතේ කියන ගැටි නිසා මහ භූත රූපේ ලැබෙන්නේ ඔබේ තරාජී කරන සිරුර බරපතල වෙයි අදම කිලෝමණක් ඇති වෙන්නේ ඕගොල්ලෝ වේදනකොට ඕගොල්ලන්ගේ ශරීරයේ කිලෝ 50 කිලෝ භාර ඕගොල්ලන්ට දැනෙනවද? කිලෝ 50 සෙන්ටි මුට්ටියක් පුසන් යනවා වගේ තේරෙනවද? නැහැ. හා අලියුක්තරයි ඉඳලා කිලෝ කොච්චරක් වරයිද? කිලෝ 1000ක් තියෙන්නේ වැඩි. අලියට තේරෙන්න අලිය කිලෝ 1000ක් පුසන් යනවා වගේ කියලා. නැහැ. කය ඇසුරු කරගෙන පවතින සිත පවතිනකොට මේ සිතෙන් කය නිවර කරනවා. ඔකට කියන ලහුත් ආරෝග්‍ය කියලා. අරිය අයියට චුට්ටක අපිට අපේ මේ කිලෝ 50කින් යුක්ත කයේ චුට්ටක කිලෝ 50 වර්ධනය නෑ වගේ. අරියට කිලෝ 1000ක් වර්ධනය චුට්ටක ප්‍රතිශත කිලෝ 1000ක් වර්ධනය කියන්නේ. හිතන සිත කියනක මොනතරම් දෙයක්ද කියන එක. ඒ තරම් ශරීරයේ අරගෙන අයියට බැරි වෙයිද? කකුල් හතරම අහසේ හිටින විදිහට මොහොතක් උඩ පයින් බැරි වෙයිද? පුළුවන්. සිල් කිලෝ 1000 උඩ දෙන්නේ අහසට මොකෙන්ද? චින්තිවිලි වලින්. ඔගොල්ලෝ කියන හිත දියුණු කළා උඩින් යන නෙවෙයි කියලා. එහෙම ඒවා නැහැ කියලා. නිකම හිතන ඉතර ගොඩාක් ඇතොත් දැන් ඔගොල්ලෝ උඩ පනිනවා කියලා කරන්නේ මොකද්ද කියලා? අහසේ කිසිම දෙයක් අල්ලන්නේ නැතුව. පොළවේ මොහොතකට මේ කිලෝ 50 60ක් උඩ ගන්න කොහොමද? සුත්ත උඩ පනින්න බැයිද? පුළුවන් නේද? උඩ දෙන්නේ කොහොමද? සිතේ තියෙන සිතුවිලි වලින් මේ කය හඳුනාගන්න නෙමෙයිද? හිත දිනුම් දෙවිතේ කරන්න බැරිද? ඒකට කියනවා මොකක්ද? සිනහුත්සාරෝගේ කියලා. එතකොට මේ කය මේ වගේ විවර කරලා තියෙන සිතේ තියෙන ගැටේ නිසායි. ඒකටයි නාමෝත්පන්න කියලා කියන්නේ. ඒ වගේ මේ සිතේ තියෙනවා ගැටේ ටිකක්. ඒ ගති ටික නිසා තමයි මේ කයේ උපයනලා කියන්නේ. කන්නාලී උපවත්කම නිසා තමයි විදියෝ කියන දේවල් පිළිගනු වෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින සිත නිසා තමයි මේ චක්කු ප්‍රසාරයේ ක්‍රමී ප්‍රසාරයේ උපවත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියෙන් කියන දේවල් පිළිගනු වෙන්නේ. මේ හැදිලා තියෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි. අපි දැක්කේ කය වන්න බලවන්කම තියෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි කියලා අපි එන මම කිව්වට මගේ කිව්වට හැදලා තියෙන්නේ කනබර ආහාරේ ඔපෝත් කරලා තියෙන චින්තජයතික ටිකේ මලමිනිය කැහැ දිවිලා කියන්නේ ඇහැ නැහැ කියලා කියන්නේ ඇහැ නිරුද්ධයි කියන්නේ ඒකයි යමක් පෙනෙන ප්‍රසාදල තියෙන කියනවා කන නාසය දිව ශරීරයේ මේ කයේ මෙහෙම හැංගින් දෙන්න කම තියෙන්නේ ප්‍රසාදල තියෙන කය සුදුසු කොටිසිට එතකොට රූපේ කනබුන ආහාරයෙන් හැදිලා ඒ කනබුන ආහාරයෙන් හැදුණු රූපයට ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැකගෙන නාම රූප වෙලා විඥානය රූපෙට දැකගත්තාම විඥානපච්ච නාම රූපම් නැයි කියන නාම ධර්ම වල රූපය ලැබුණා නාම ධර්ම වල රූපය ලැබුණා කියලා කියන්නේ මොකද්ද සලආයතන වල ඇහැ කන දිවනාකේ ඇවිලා හරි දැන් ඇහැ කියන්නේ හැදෙන හැටි බලන්න කන බොන ආහාරයෙන් හැදෙන රූපය කය ඇතුළත වෙන පෞචන චිත්තයයිතික තිබෙන නිසා උපවත් වෙලා ඉදින් තියෙනම පිළිම වෙන වෙලා එතකොට මේ චිත්තය කය දෙන්න නිසා තමයි හැදෙන්නේ හැදෙලා තියෙන්නේ මම කියන්නේ කන දිවනාසේ ශරීරය කියන හැදෙලා තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙන චිත්තයයිතික කිපේ ඒවා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු නිසා චිත්ත දැවිතික ටික තියෙන්නේ විඥාන නාම රූප කියපු නාම කර්ම ටික තියෙන්නේ ඒවා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් තමයි මේ නාම ධර්ම ටික තියෙන්නේ කනගුණ ආහාරයෙන් තමයි රූපේ තියෙන්නේ එතකොට ඇහැ අවිද්‍යාව කර්මය තණ්හාවෙන් හැදලා තියෙන්නේ කියලා කියන්නේ කනගුණ ආහාරයෙන් යුක්ත රූපයක් අවිද්‍යා කර්ම සංහාය කියන හේතුන් ගන්නේ නාම ධර්මයි. මේ නාම ධර්මයි රූප ධර්මයි දෙකම නිසා හැදිච්ච රූපයක් ඇහැ කියන එක කියන්නයි ඇහැ පංච උපාදානස්කන්ධය අවිද්‍යා කර්ම සංහාය වෙන කිසිම කියලා අරගෙන නේද? එහෙම කියන්නේ ඒ හේතුව නිසායි. රූපය අම්ම වගේ නම් නාම ධර්ම ටික තාත්තා වගේ නේද? දරුවා අයිති අම්මටද තාත්තටද? දෙන්නටම නේද? අම්මා නැතුව දරුවන් ඇත්තෙත් නැහැ, තාත්තා නැතුව දරුවෝ ඇත්තෙත් නැහැ. එතකොට ඇහැ කියන එක හදන්න අම්මා වගේ සංඝාව නියෝජනය වෙලා කියන රූපකත්ත. තාත්තා වගේ අවිද්‍යාව නියෝජනය වෙලා චිත්තජනකට ගැවිලා කියන අපච්චි වගේ. මේ දෙන්න නිසා හටගත් රූපේ තිබෙන උපාදාය රූපේ කියලා ඇහැ. ඇහැ කියන එක අවිද්‍යා කර්ම කියලා දෙන්නගේ සහයෝගයෙන් හදපු රූපයක්. මේ රූපය අයිති මම මට මගේ ආත්මට නෙමෙයි අවිද්‍යාව තණ්හා කියන මේ ධර්මතාවයෙන් මේක පියා මෞර්ය දෙන්න. එතකොට ඒ හින්දා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා කියන්නේ එයා දන්නවා ඇහැ කියන එක දකිනවා අර අපි කියන කියලා දුන්නා වගේ වර්ණ සතහ මාත්‍රයක් යමක් පිළිබිඹු කරන්න පුළුවන් ඡායා මාත්‍රය මේ හැකියන එක. හැබැයි ඒක තමයි කියන කර්ම තණ්හා ආහාරයෙන් ඇතුළේ තියෙන්නේ. කියලා හොඳට දන්නවා. කන ගැන, නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන තියා හොඳට ඉගෙන ගන්න තියෙනවා. තාම මෙච්චර කල් මේ අනන්ත සංසාරයක රෝගයේ හේතු සත්‍යයි ඒ හේතු මේකයි ඒ හේතු නැතුණු රූපෙ මෙහෙමයි කියලා කවුරුවත් අපිට කියලා දුන්නේ නැහැ. ඒ කය අසු කරගෙන විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා ඒ සිතෙන් කයට මෙන්න මෙහෙම බලපෑම් කරලා කය කෙනෙක් පුද්ගලිකව රවට්ටන්න පුළුවන් විදිහට මෙහෙම මෙහෙම ගැටි ටිකක් හදලා ආයතන ටිකකුත් හදලා තියෙනවා මෙන්න මෙහෙම කියලා ඒක කවුරුත් කියලා දුන්නේ නැහැ. එතකොට මේ සලායතන පත්‍ය පස්ස කියලා වෙනකොට ආයතන නිසා ස්පර්ශ වෙනවා කියනකොට ඒ ආයතන ටික හැදුණු අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන gati ටිකේමයි අයිතිකරුව ස්පර්ශයට. වේදනාව වෙනකොට වේදනාවට අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේම අයිතිකරුව මිසක වේදනාවට අර කෙනෙක්ගේ වේදනාවක් හෝ ස්පර්ශයක් හෝ පුද්ගලික වේදනාවක් හෝ ස්පර්ශයක් නෙවෙයි. දැන් මේ ටික හොඳට දැක්කහම එයා දන්නවා රූපය කියන එක මම මගේ ආත්මය නෙමෙයි කියලා දන්නවා මොකද රූපය කියන්නේ කේතුමේද ධම්මස්නාරෝ විජිතං භාගවතු රූපේ ඒ කායසුර කරගන්නේ ස්ත්‍රිය පුරුෂයෙක් හැටියට ඒ බින්ද නමන්න දුවන්න පනින්න පුළුවන් විදිහ කටි ටිකක් තියෙන ඒවට කියනවා මේ මේ කිමු රූප කියලා ඒ රූපහාර තියෙන චිත්තචෛතසික ටික නිසා මේවා කන බොන ආහාරයෙන් හැදෙන රූපේ චිත්තචෛතසික නිසා හැදෙන රූප නියතික කියලා උදේට රූපය දකිනකොට රූපං අර්ථතෝ සමනපස්සතු රූපය ආත්ම වශයෙන් දකින්නවා කියන එක නෑ මොකද ඇහැ කියන එක හදු පිළිසින් දන්නවා ඇහැ දන්නවා කෙස්ලොම්නිය දකින ටිකක් දන්නවා ඒක හදු පිළිසි මහ භූතය කියලා දන්නවා එතකොට ඒ කය ඇතුළු කරගෙන පවතින චිත්තජයතික ටික ගැන තේරුම් ගන්නවා මොකද්ද? චිත්ත පවතින චිත්ත විදිටික නිසායි චිත්ත විදි පවතින චිත්ත නිසා දැන් මෙතන හට යන්නේ. වේදනා සංඥා චේතනා කියලා මේ කයේ ගති ටික හදන චිත්ත විදි චිත්ත නිසා චිත්ත පවතින මේ චිත්ත විදි නිසා චිත්ත නිසා චිත්ත විදි චිත්ත නිසා චිත්ත පවතින කියලා දකින්න නිසා එයාට චින්තාර්ථ වශයෙන් ගන්න විදිහක් නෑ මොකද සිතුවිලි ටික නැතිනම් දැන් සිත නෑ සිත නැත්නම් සිතුවිලි නෑ ඉතින් මේක ආත්මයක් නම් සිත නැතුව සිතුවිලි තියෙන්න පුළුවන් සිතුවිලි නැතුව සිත තියෙන්න පුළුවන් මෙයා සිත සහ සිතුවිලි ටික ගන්න හින්දා සිත සහ සිතුවිලි මම එක්ක ටිකකට සිතුවිලි කියනකොට වේදනාව සංඥාව සංඛාරය ආත්ම වශයෙන් ගන්නවා කියන ටික නෑ මොකද සිතුවිලි කියන ටික සිතෙන් උපන්න ගති ටිකක් කියලා ගන්න නිසා ඊට පස්සේ ඒව අසුර කරගෙන ආත්මයක් තියනවා කියලා දකින්නේ නැහැ ඒ සිතුවිලි ටික පවතින සිතුවිලි ටික පවතින උපකාරී වල තියෙන හිතය රූපය දෙක තියෙන්නේ මේ සිතුවිලි නිසා උපදින සිතුවිලි නිසා සිතු තියෙන්නේ කනගුණ අහන්නයි රූපේ තියෙන එක දකින හින්දා මේ සිතුවිලි ඇසුරු කරන ආඥාවක් කෙනෙකුට දකින්නේ නැහැ. සිතුවිලි ආත්ම වශයෙන් දකින්නේ සිතුවිලි ඇසුරු කරන පවතින්නේ එක්ක සිත හරි රූපය හරි ඒක ආත්ම වශයෙන් නැහැ. එතකොට සිත ගත්තාම සිත කියන්නේ තියෙන සිතුවිලි නිසායි. සිත ආත්ම වශයෙන් දකින්නේ නැහැ. රූපකය කරගන්න හිත සම්පූර්ණ කරගන්නවා නම් සෝදාන කරන සිතක් තියෙනවා නම් ඒ හිත උපදින්නේ ඒ සිතේ තියෙන සිතුවිලි සහ මේ මේ භූතේ නිසා සිතේ ඉපදුනේ මේ හේතු නිසා කියලා දන්නේ හේතු නැතිනම් නැතිනම් කියලා දකින නිසා සිත ආත්මෝසෙන් ගන්නෙත් නැහැ. සිත සුපරණ ආඥාවක් තියෙනවා. සිත සුපරණ කියන සිතුවිලි ටික සහ රූප විතරේ දකිනවා. හොඳට මේ විඤ්ඤාණ නාම සලස්ස පස්සේ වෙනවා කියන ටික ගුණයක් තියෙනවා. අනිමඤ්ඤ සත්‍ය කියලා. නාම ධර්ම ටික රූපයට රූපේ නාම ධර්ම ටිකට උනන්ට උපකාර වෙලා තියෙන හැටි කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි චිත්තචෛතසික ටිකට නවාතන් දීලා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි චිත්තචෛතසික ටික කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ නවාතන් කරගෙන දෙපැත්තකින් ආපු ඵල දෙකක් අවිද්‍යාව කර්ම සංහා කියන හේතුන් දැනෙන චිත්තචෛතසික ටික ආහාරයෙන් හේතුන් දැනෙන රූපය. එතකොට මේ නාම රූප දෙක කියලා කියන්නේ අවිද්‍යාව කර්ම සංහා ආහාරයෙන් හැදුනේ. නාම රූප දෙක වෙනවා කියන්නේ සලආයතන හැදිලා. හැදෙන දිවනාසයේ ශරීරය මනසේ කියන ටික හැදිලා. දැන් මේ කය කරන තියෙන උපරිම දේ තමයි ඒබ යන යනට තමයි කටු අරගෙන යනවා වගේ මේ රූපේ මේ මම නෙමෙයි මේ ගේ මේ කය ඇතුළු කරගෙන චිත්තජයතික ටික පවතින්නේ මේ චිත්තජයතික ටිකෙන් තමයි අපි ජීවත් වෙන්නේ ඕගොල්ලෝ රූප දකින්නේ හිතෙන් රූප සිහි කරන්නේ හිතෙන් දැනගන්නේ හිතෙන්මයි ඒ හිතේ නවාතනක් තමයි මේ කය දැන් මේ මම ඉඳගෙන ඉන්න ප්‍රතිහාර බලනකොට මේ පුදුවට හැදීම දැරීමක් තියෙනවද? නැහැ. පුදුවේ මම පුදුව මට උපකාර වෙන්නේ ඉඳගෙන ඉන්න විතරයි නේද? ඉඳගෙන ඉන්න මට මේ පින්වතුන්ව තේරෙනවා. පින්වතුන් නෝ පුදුවට තේරෙනවද? නැහැ. ඔයගොල්ලන්ව දෙන එක පුදුවයට තියෙන සම්බන්ධය මොකද්ද? සිදු සම්බන්ධයක් මොකද? පුතු උපකාරයි මට ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න මට උදලම පේනවා. කවදාවත් පුතුට දෙන්න ඕනේ කියලා බලන්න. කෙනෙකුට පුතු සම්බන්ධ කියලා බලන්න ඍජුව නෑ. මේ අචේතනික කිසිම වෙනවක් නොකරන පුතු වගේ කියලා හිතන්න ඇහැ කන දිවනාසේ ශරීරයෙන් යුක්ත මේ සම්පූර්ණ රූපේ ඒ පොතේ දෙවෙන්න මම වගේ තමයි මේ කය අසුරසන පෞත්‍රණ හිත. මේ කය අසුර කරන පෞත්‍රණ හිතට මේ රූප පෙනෙන්නේ. ඒකයි කියනවා චක්කු විඥානය කියලා. පෙනෙන දෙයට මේ කයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔය ටික අපි දන්නේ නැති හින්දායි මොකද මන්දියා බලන්නේ කියලා අපි වඳු වෙන්නේ. මොකද මේ කය පෙනෙන සිද්ධියට කය ඇදලා. අපි දැක්කොත් මේ කය කනපුන ආහාර යුක්තයි කය සූසුන දැන් පෞද්ගලික හිතේ මේ රූපයෙන් තරගෙන දිනවා කියලා දැක්කොත් මොකද බලන්නේ කියලා කයට දැන් නැහැ කියලා. නැත්තම් දැකීම පස්සේ හිත නිරුද්ධ වෙනවා බලු කෙනා ඉතුරු වෙන්නේ. කයට තේරෙන්නේ නැහැ. තේරෙච්ච හිත ඉතුරු නැහැ. දකින්න කෙනා ඉතුරු වෙනවා පිට. ඉතුරු වෙන්නේ. නම් මේ කයට කියන මනින්දසාර මේ සංඛාර විකේ නැති වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න එක. ලෝක්‍ය සත්‍ය පුද්ගලයන් කියන රවටෙන් දැනක විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සමාධින සමාධින පත්‍ය පස පස පත්‍ය වේදනා කියන දාපසාරික පිළිසින දැක්කම මෙයා දකින සත්‍ය නෝ පුද්ගල නෝ නාම රූප ධර්මතාවයේ එකලක්පත් තියෙනවා. කනගුණ ආහාරය ඇසුරු කරගෙන පවතින රූපයේ හැදුණු රූපය ඇතුළු කරගෙන පවතින සිතින් රූප දකිනවා සද්ද අහනවා ගඳ සුවඳ බලනවා රස විඳිනවා මේ ගේ ඇතුලේ ගේ හදලා ශාලා වටේම ජනසභාව තියෙනවානේ ශාලා නැති උගල ඉන්නවා දැන් ශාලාව උගලගේ ජීවිතයද ශාලාව උගලගේ ගෘහය ගේනේ ගේ ඇතුලේ දෙකෙන් විතර මේ ජනේලෙන් ගිහින් එළිය බලනවා. අර ජනේලෙන් ගිහින් බලනවා. මේ ජනේලෙන් ගිහින් බලනවා. මේ පැත්ත බලනකොට ජනේලෙන් ගිහින් ඒක පිළිම් දේවල් දැනගන්නවා. අර ජනේලෙන් ගිහින් බලනකොට ඒක පිළිම් දේවල් දැනගන්නවා. මේ පැත්ත බලනකොට මේ ජනේලෙන් ගිහින් බලනවා. ජනේල කවුරු ටික ඔයගොල්ලන්ට එළිය බලන් ගන්න ඇතුලින් ඔයගොල්ලන්ට එළිය බලන් ගන්න උපකාරය. මේ ජීවිතයේ ගෝහයක්. ඇහැ කරන දිවනාගේ ශරීරය කියන්නේ කවුරු ටිකක්. ඕක ඇතුලේ ඉන්න විඥානයේ නැමැති ගෘහපතියට එළිය බලා ගන්න තියෙන කවුද? ඕක ඇතුලේ ඉඳන් ගෙනියන බලලා කොහෙන් තියෙන වටපිටාව කියන මේක ගන්නවා. කය සුත්ත කරගන්නේ අර සම්බන්ධයක් නැහැ. කය සහිත කෙනෙක් දකින්නවාම නෙමෙයි. එතකොට ඔන්න ඔය විදිහට නාම ධර්ම ටික රූපයට බලසම් කළා රූපේ නාම ධර්ම ප්‍රකාර කරමින් ඉඳිමින් දකින අහන දැනෙන දැනගන්න ක්‍රියාකාරකම් ටිකක් කරන සිද්ධාන්තයක් එතන තියෙනවා. ඔන්න ඔය ඇත්ත නොදන්නාකම නිසා මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා මේක පෙර ජීවිතයේදී මේ විදිහම අපි කොතනම හරවන්න මෙයාට මේක හොඳට දකිනකොට රූපේ සත්‍යයේත් රූපේ අසුර කරන සත්‍යයේ කියන රූපේ නිසා සත්‍ය කියන එක දෘෂ්ටි එකක් කරනකොට රූපය දන්නවා රූපේ නිසා පොඩි චිත්තයෙන් දෘෂ්ටි කරනවා රූපේ අසුර කරන ආඥාවක් නෑ නාම ධර්ම ටිකක් දන්නා නාම අසුර කරන පොඩි රූපය දන්නේ නැහැ නාම අසුර කරන ආඥාවක් කියනවා කරන්නේ නැහැ රූපේ නිසා නාමය ධාමින් ස්වરૂපය දකිනවා කියනකොට සංඛාය දිශිය අධහැරෙනවා රූපේ හේතු ප්‍රත්‍ය නාම ධර්ම හේතු ප්‍රත්‍ය හේතුගේ හටගත් නාම රූප දෙක නිසා ආයතන ඇතිලා ආයතන ටිකේ දරවටමක් වෙනවා ඒ ආයතන ටික අවිද්‍යාව කර්ම තණ්හා කියන ටිකෙන් හැදිලා තියෙන්නේ කියන මොන කිදේද අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලා කියන්නේ මොන නාම ධර්ම ටික නිසා රූපයෙන් කරන්නේ කියන එකයි ඒ ධර්ම ගැටුල ඇති නමුත් බය වෙන්නේ මේ ටික දැනුමයි කියන්නේ මෙතෙන් කියන පහසු කරලා තියෙනවා හරිද නිකුත් කරන්නේ මම මේ ඉස්සෙල්ලා කියන හැටි. මේ ටික දකිනකොටම එයාට පුබ්බන්ති ඥානය එනවා. එහෙනම් සසරේ අපි කොහේ හිටියා කියලා කිව්වා. මම හිටියද මෙතන කලන්ට සැක තියෙන්නේ නැති මම හිටියද ඒ කියන්නේ කොහේ ඉන්නද කොහොම ඉන්නද මොකෙක් වෙලා ඉන්නද මොකෙක් වෙලා මොකෙක් වෙන්නේ නැද්ද කියලා අදහසක් තිබුණා නම් මේ ටික දකිනකොට යාට ශ්‍රමික මොනක් කියන කොතනද කියන කොහොමද කියන මොකෙක් කියලා කියන මොකෙක් කියලා මොකෙක් වුණා කිව්වා. ඒ හැමතැනම ඕනනම් රූපයක් තියෙන නැති ආහාරයෙන් හැදුණු මේ වගේ චිත්තජයතික ටිකක් තියෙන නැති ඒ කය ඇතුළත කරගෙන මේ වගේ. ඒ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා අද මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා මම කියන ලබු දැකීමක් ඇති වුණා වගේ. අද මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා සත්පුද්ගල දෘෂ්ටියක් ඇති වුණා වගේ. නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කමට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ නාම රූප දෙක නොදන්නා කම නිසා සත්පුද්ගල කියන වැරදි දැකීමක් ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඊට පස්සේ ඒ ඉන්න සත්‍යය මගේ දුව මගේ පුතා මගේ අම්මා තාත්තා කියලා අපි තණ්හාව උපාදානත් වෙනවා නම් දැන් එයාට වෙනවා අතීතයේදී මම හිතිය හෝ සුඛමේ හිතිය හෝ තව දුව දබු කෙනෙක් හිතිය නෙමෙයි මේ නාම රූප දෙකක් තිබෙන තැනක මේ නාම රූප දෙක නොදන්නා කම නිසා සත්පුද්ගල අදහසක් ඇති කරගෙන ඉන්න සත්පුද්ගලයන්ට තණ්හා උපාදාන වෙච්ච නිසා නේද මේ නාම ධර්ම ටික අද මේ රූපෙට දැකගත්තේ කියලා නාම ධර්ම ටික තේරෙනවා. තේරුණාද? ඒ හිඳයි අද කය සංඥානක වෙලා ආවේද චන ටික හැදලා අද දුක් විඳින්න උනේ කියන ටික තේරෙනවා. අද දුක ඇතිුනේ පෙර නිසායි කියලා දැක්කා. අද මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න බැරි වුණා. අද සත්පුද්ගල දෘෂ්ටිය කියන එකක් ඇති වෙන්නේ අවිද්‍යාවච සංඛාරා. ඒ සත්‍ය පුද්ගලයන් අරඹය අද තණ්හා උපාදාන වශයෙන් පැවිදෙනවා. මේ චිත්තජයතික නැවත රූපයකට දැක ගන්නනේ විඤ්ඤාණය නැවත රූපයකට දැකගෙන ආරේ කාලගුණ ආකාරයෙන් හැදුණු රූපයක් මේ වගේම සවිඥාන විකලා ආයතන ටිකදී ස්පර්ශ ලබා දෙනවා නේද කියන තිරදකින අපරාධ ඥානය එනවා ඊට පස්සේ ආ දකින්නවා පුබ්බන්ත පරන්තේ පෙර නාම රූප දෙක පිළිබඳ නොදන්නා කම නිසා සත්පුද්ගල දේශයක් හදාගෙන සත්පුද්ගල අදහසක් හදාගෙන සත්පුද්ගලයන් මගේ දුව පුතා කියලා තණ්හා උපාදාන වල හිටපු ඒ වැරද්ද හේතු වුණා ස්කන්ධ ටික නැති වුණා වැරද්ද හේතු වුණා මේ කය සංඥානික කරන්නේ අද කියන නාම රූප දෙක පිළිබඳ මතක්කෝ නාම රූප දෙක බිඳියයි ඇති කරගන්න දැනුම දෙකේ නිසා ඇති කරගන්න තණ්හා උපදන් කියන ප්‍රීතියෙන් අනාගතයේට මේ කය මේ චිත්තයේදී නැවත රූපයෙන් කඳලා ආයතන ටිකාදයි ජරාමර දුකාදයි එතන දැක්කම දැක්කෝ එතන සත්‍ය පුදුම භාවයේ තියලා තණ්හා උපදන නැවත ප්‍රඥානය දැසගන්නේ මේ චක්‍රය කෙරුණක් නැහැ නේද කියලා කෙනෙකුට පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්තක්ඛන්ති ඥානේනවා එහෙනම් මම හිතියද හිතියම කොහේ ඉන්නේද කොහොමද ඉන්නේද මොන මොන විදිහේ ඉන්නේද කියන කෙටි කෙටි යන විමුක්තිය අත්හැරෙනවා ඒ මම කොහෙන්ද ආවේ ඒ නැතිව අපි කොහාට යයිද කොහේ යයිද මොකෙක් කියලා උපදීද මොකෙක් කියලා මොකෙක් කියලා දන්නේ වර්ධන පස්සේ කියන දෘෂ්ටිය නැහැ. එයා දන්නවා අද මේ අත් දෙක ගන්න බැරි වුණොත් තණ්හා උපාදාන කෙලෙස් ඇති වුණොත් මම උපදිනවන්නේ බුද්ධිලක උපදිනවන්නේ විඥානේ නැවත රූපකට වැටෙන්න. කර්මනහාරයේ රූපකට වැටෙන්න. නැවත මේ වගේ ආයතන ටිකක් හැදිලා නැවත ස්පර්ශයෙන් කියන අනාත්ම ධර්මතාවය වෙන්නේ නේද? එතන ඒ සිද්ධිය දකින්න බැරිනකොට එතන පුද්ගල දෘෂ්ටි ආයෙත් මතක හැදෙයි. ආයෙ සංස්කෘත පුද්ගල භාවයේ කෙලෙස් ඇතිවෙයි. ඒ කෙලෙස් හිස්සේ නැවතත් නාම රූප දෙක හැදෙන්න. කිම් කියන නමම අපරන්තේ ඥානයනවා. ආයෙත් අනාගතයේ චිත්තාංගව සංකાયය කියන්නේ. පුබ්බන් අපරන්තේ ඥානයනවා. එහෙනම් අපි නැරිලා මෙතෙන් තා අපි නැරිලා උපන්නා ඉපදිනා නැරෙනවා කියන අදහස වෙනුවට තේරා විද්‍යා කර්ම දුරුපෝෂය යතමේ නාම රූප ටික අද නාම රූප ධර්ම පිළිබඳ සංඥා කමනිසයි කියන කීයේ කියනයි අනාගතයට නැවත විඥාන රූපයට දැසගෙන නාම රූප හැදෙන්න වෙන්නේ කියන මොනේනවා එතකොට පුබ්බන්ති එකංගති අපරන්ති එකංගති පුබ්බන්ත අපරන්ති එකංගති අතහැරලා වෙනකොට පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්ත අපරන්ති ඥානං පටිච්ච සම්පන්න ධර්මයේ ඥානං කියන උපදිනවා උපදිනකොට මාසසින් දැක්කෙන තුනට ප්‍රඥාව නෙමෙයි මුගලට බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ අනේ මේ ධර්මයේ මුල තරම් කලින් මේක දැන් සංවත්සා ඥානය කියලා ඔයගොල්ලෝ සැකන කියනවා. ඔයගොල්ලෝ දකින්නකොට මේ නාම රූප දෙක තියෙන්නේ කියලා දකින්නකොටම සක්කාය දිටිය නැහැ. ඒ නාම රූප දෙක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට ගලපලා පරිසම්පන්න ධර්ම අවබෝධ වෙනකොට පුද්ගල භාවයේ දුර වෙනකොට සාරවත්තා බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවයේ පටිච්චසමුප්පාදයේ දැකපු බවට ඕගොල්ලන්ට ප්‍රත්‍යක්ෂයි. චුන් ධර්ම පරිදි සෝම පරිදි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන නොසෙල්ලෙන පැහැදිලිම යුක්ත බුදුරජාණන් වහන්සේ ඥානදර්ශනේ බුද්ධ ඥානෙ බුදුහාමුදුරන්ව කනබුල ආහාරයෙන් හැදුණු රූපෙ නෙමෙයි ධම්ම කයෙන් බුදුහාමුදුරන්ව දකිනවා. දාන එතකොට බුද්ධ සංකෘතියක් හැදෙනවා. ධර්මයේ දකිනවා ස්වර්ගාතෝ භගවතා ධම්මෝ කියලා උගල කියෙන්නේ ඉදාට. ඉතින් භාග්‍යවත් වහන්සේ මේ ධර්මයේ මනාව දේශනා කරලා කියනවා නේද කියන එක පෙනේ. මේ ජීවිතය ඇත්තමයි කියලා දැක්කහම ඒක පුබ්බන්ති අපරන්ත ඥානෙ දැක්කහම මේ ප්‍රතිපදාව සුපටිපන්නයි නේද මනාව ප්‍රතිපදාව දුක නැති වෙන පුදුම භාවයකින් වෙන ජරානව දුක නැති කරන ප්‍රතිපදාව සුපටිපන්නයි මේක උචි ප්‍රතිපන්නයි කියන ගුණ ටික දැනේ අතීතයේ කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන අවබෝධ කරගත්තා නම් ඒ හැම කෙනෙකුම ප්‍රතිපන්නයි උටි ප්‍රතිපන්නයි ඥාය ප්‍රතිපන්නයි කියන ගුණ ටික දැනේ. ඊට පස්සේ අනේ එහෙනම් මේ සංසාරයෙන් නිතර වෙන කරන්නේ මේ ඥාන දර්ශනය පුදවා ගන්න එක නේද කියලා නෝනෙනවා. අනිත් ශික්ෂාව කියන්නේ එතකොටම සීල වෘත පරාමර්ශනය කරන එක අත්හැරෙනවා. ඉස්සර කාලේ තිබුණා මේ මේ විදිහට කියනම දුක නැති කරන්න පුළුවන් කියලා කුකුල් වගේ හරක් වගේ එළුව වගේ ජීවත් වෙලා එක එක වෘත සමාදන් වල පිළිදෙය කරන කියන දෘෂ්ටි තිබුණා. මේවා මේ ජීවිතේ විතරක් නෙවෙයි සාසනේ කවදාවත් මේ වගේ දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස කියන මේ ටික අතහැරෙනවා වර්තමාන නාම රූප දෙක දැකලා පටිච්චසමුප්පාදයේ උදයකට මෙනෙහි කරන මොන ඇති වුණොත් දකින්න දවසට ඇති බලන කෙනාට දකින්න දවසක් එනවා එදාට සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරමාස කියන ධර්මතාව ටික ඉතුරු නැතුවම නැති වෙනවා දැන් මම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සම්ධම්මස්සෝණය කියන ටික මොන වෙලිය කියලා දුන්නා. දැන් ඕගොල්ලන් කියනවා සෝතාපට්ටි අංග දෙකක්. ඔන්න කියලා දුන්නා කියලා තාම ඕගොල්ලන්ට උත්තර භාවයේ මේ නාම රූප දෙකක් කියලා පේන්නේ නැහනේ. මොකද කනබුන ආහාරයෙන් හැදලා තියෙන්නේ ඒ කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ ස්ත්‍රියකුනේ පුරුෂයෙකුනේ නැමෙන්නේ මත සිතුල තියෙන නියමයි කියලා කියන්නේ තෙවුල් දවසේ කෙලෙස් කියන්නේ තාම නොපෙනෙනවා නේ නොපෙනෙන හින්දා කෙලෙස් කියනවා දැන් මේක මොකටද වෙන්නේ ඒකට මම ක්‍රමයක් කියනවා දැන් ඕගොල්ලන්ට මම කියලා දුන්නොත් ඒක නොපෙනෙන්නේ සතර පාරමී ධර්ම සම්පූර්ණ කළ නැති හින්දා නෙමෙයි. මේ මානසික නිවන ධර්ම වෙලී හින්දා. නිවන ධර්ම අඩු වුණොත් නිවන ධර්ම අඩු කරගත්තොත් මේ කියන පුදාම ඕගලන්ට කියනවා. දහම කවදාවත් ගැඹුරු නැහැ. දහම අසාධාරණයක් කරන්නේ නැහැ කෙනෙකුට. කෙනෙකුගේ මනසට දහම ගැඹුරු වෙනවා නම් කෙනෙකුට නොගැඹුරු වෙනවා නම් දහමක් මූල බලලා කටයුතු කරන එකක් වෙනවානේ. කිලෝ පහක මතුවේ අද කාල සංඛ්‍යාවක් නැසේ කියලා ඒ ඕගොල්ලෝගේ හමුදට තමයි දාහය සල්පන් කරන්න තියෙන්නේ නම් මම ඒක කරගෙන යන්නේ මේක ජීවිතේ සදාම දෙයක් මේ දැනුමතු අපි කවදාවත් හොයන්නේ ඒක මම හුදෙකලා දන්නේ හින්දා මට තේරෙන්නේ හින්දා මොනවා හරි දෙයක් කරනවට වඩා මොකද්ද කටයුතු කියන එක පැහැදිලි කරගන්න වටින හින්දා මෙතන කරන්නේ. එහෙනම් කවුරුත් හිතන්නපා මේ වෙනස්කම් කරන්න බලුණාට නෙමෙයි. ඕගලන්ට හොන්ටට යම කරන්න බලන කොහොමද කියන තැන කියලා දෙන්නයි. එතකොට කල්‍යාණිකස සත්‍යම සම්මිය කියන අන්තයක ලැබුණා. දැන් ඔයගොල්ලෝ විසින් එකක් කටයුතු ඒ තමයි දැන් මේක අපිට පේන්නේ නැහැ ආගත දැනෙන්නේ නැහැ. දකින්න බෑ. දකින්න බැරි මේ නුවණ නැති හින්දා පාරමිත සම්පූර්ණ වෙච්ච නිසා නෙමෙයි ආවර්ණ ධර්මයන්ගෙන් වෙරිලා නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවර්ණීය ධර්මතා ටික දුරු කරගන්න. ආවර්ණීය ධර්මතා දුරු කරගන්න උපකාර තුනස කය වචන දෙක සංවර කරගන්න. කය වචන දෙක සංවර කරන සීලයක පිළිතලා නීවරණ ධර්ම දුරු වෙන සමත කමඨාන වඩමින් නුවණින් දැරිය යුතුයි. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික දැන් ඕගොල්ලෝ වඩන්නේ මොකටද කියලා ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ දන්නවා මෙතන අපි පුද්ගල භාවයෙන් පැවතිලා තියෙන තැනක තියෙනවා රූපය සහ නාමය කියලා ධර්මතා දෙකක්. ඒ නාම රූප දෙක එකට එකතු වෙන මේ ආයතන ටික හැදිලා තියෙන බව නොතකින්න කම හින්දා මේ පුද්ගල බව. මේවා මම වගේ කියන කෙලෙස් ඇතුළු වෙන්නේ. හරියටම මේ කොටස රූපේ මේ රූපේ මෙහෙම උනේ මේ හිඳයි කියලා ඇස් දෙකෙන් දැනෙන මට්ටමට ආවොත් ඔගොල්ලෝ කියයිද මේ මම කියලා කෙවුනේ කෙවුන කියන්නේ දෙන්නේ නැති නිවන්නේ ඇත්තට තේරෙනවා නිවන දුකේ මනසක නොපේ නුනොත් තමයි බුදුනේ මේක එහා පැත්තේ ජනේල බලන්නකො මේ දුර මෙහා පේනවද ඔයගොල්ලෝ නොපෙනෙන්නේ තිරේ නිසා. ඔහොම බලනකොට පෙනුනොත් තමයි පුදුමයි. තිරේ අහිං කළාම බලනකොට නොපෙනුනොත් නෙමෙයි පුදුමයි. ඒ වගේ එහෙමම සහය සහයසුතයි. මේ නාම රූප දෙක නොපෙනෙන්නේ නිවන ධර්ම නිසා. නිවන ධර්ම ටික අයින් වුණොත් නොපෙනුනොත් තමයි පුදුමයි. ඒක සත්‍යයක් කියලා. විද්‍යාවක් නම් ගුරුවක් නම් අවස්ථාවකදී යන්න පුළුවන්. ඔය බලනකොට ඒක නැති වෙන්න පුළුවන්. සත්‍ය කියන එක විතක තිබිලා විතක නැතිවන්නේ ඒක හැමදාම එකයි දුහා දුවා උත්හා කාණක තිස්සමතවතුන් විඥානාන උසලයෙන් පස්ස වේදනාවම යන අවුරුදු කෝටි ගාණකින් කියනවා නම් කියන්නේ තේකම ජාති ආගම් පක්ෂ පන්ති කුල බේදම කෝත් නෑ මේකට ඈ සත්‍ය අවබෝධය කියනවා කියන්නේ මේ කායේ ඕපකාල කඩ කඩ කැළි දුක කර බලන්න ඕන එකක් නෙමෙයි හැබැයි මම ක්‍රමයක් කියනවා. එහෙම එකක් නැතුව නෙමෙයි කියන්නේ. මේක ඥාන දර්ශනය. පටිච්චසමුප්පාදේ. මේක ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය. සිතුවා. දැන් මෙතෙන් දෙන්න තවදිම සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාව. හරිද? මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවේ පළවෙනි තමයි සම්මා දිට්ඨිය ඇස දකින්න එක. ඒකෙදී කය වචන සංවර කරගෙන සීලයක පිහිටියා සීලයක පිහිටලා සමතපමතහනකින් හිත වඩන්න ඕනේ සමතපමතහන කියනකොට සමතපමතහන හදලිය කියනවා මුදු ගුණ අසුභේ මාර්ගයේ මෛත්‍රිය ආදී ප්‍රධාන කමඨාන් එක මම ඒවත් කියලා දෙන්නම් ඊට පස්සේ විදර්ශනා ඥාන කියලා කියනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මෙහෙය කරනවා. ඒ අනිත්‍ය දුක් අනාත්ම අසුභ කියලා මෙහෙය කරන ටික විදර්ශනා ඥාන. ඒ විදර්ශනා ඥාන ටික සමතකම තහනක් වඩමින් නුවණින් මෙහෙය කරනවා. මෙහෙම මෙහෙය කරනකොට නීවරණ ධර්ම දුර වෙනවා. නීවරණ ධර්ම දුරු වෙනකොට හිත සමාධිය වෙනවා සමාධිය වෙනකොට ඇත්ත කෙනෙනවා ඇත්ත කෙනෙනවා කියනකොට බලන්න ඕනේ බලනවා කියන්නේ නොපෙන්නේ ඒකයි කෙනෙනවා කියන තැනදී මුලා නැහැ මෝඩකම නැහැ කෙනෙනවා කියන තැනදී අසීය නැහැ ළඟදීම නැහැ සුත්තක ඊට පස්සේ කෙනෙනවා කියන කපි දන්නවා මම ඉන්නේ කර්ණාඩිය ගාවට යන්නේ ඉස්සෙල්ලා දකින්නේ ඉස්සලා තිබ්බනේ දැක්කන් පස්සේ තියෙනනේ අවස්ථාවට උපදවන්නයි බලන්නේ කියන මොහොත අපි ගාව තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවත් නැහැ නේද? දන්නවද එහෙම මොන පොල්වා තියෙනවා කියලා? දැන් ඒ මොහොතින් ඕගොල්ලෝ කන්නාගේ පවුඩර් ගන්න එකේ බලන්කොල රවට්ටන එක නතර කරලා තියෙන ඔයගොල්ලෝගේ මොහොත ඕගොල්ලෝ බියවලා තියෙනවා කියලා කරලා තියෙනවා විතරයි කියන්නේ. එච්චරයි ගන්න. ඒක බලයේ මුචින් කියන විතරයි. ඔය විදිහටම නුවණ කියන එක ජීවිතේ වුණාම මේ සත්‍ය පුද්ගල භාවයෙන් මේ ඇහැකරන් දිවනාසේ ශරීරේ මම කියලා මගේ කියලා නැහැලෙන එක වෙලා යන තැනක ජීවිතේ වෙලා විතර මේ කිසිම හැමදෙයක්ම අල්ලන්නේ නැතුව කලකිරෙන නිදිලා නිදුනා කියන නුවණකින් ජීවත් වෙනවා කියන ජීවිතයක් හදලා තියෙනවා මිසක් නිවිච්ච පිළිවෙච්ච ජීවිතයක් කරලා තියෙන මිසක ප්‍රඥාවේ ප්‍රඥාව කියලා කරපොත් තියෙනවා කියන වැඩක් නැහැ. එතකොට මේ සමථ විදර්ශනා භාවනාවේදී ඔය තව අපි කරගමු පස්සේ රූපයෙන් විදර්ශනාවට දැනට ගන්නවා කෙටියෙන් මම විදර්ශනා කරන්න හැටි කියලා දෙන්නම්. ඔය සියුම් සියුම් රූප ඕන වලට බලන්න බෑ. අපහසුයි. එහෙනම් ඔක්කොම ගන්නේ නැහැ. තේරෙනවද නේද? ඔක්කොම ගන්නෑ. ඒව හැබැයි මුදවට දැනගෙන ඉන්නවා මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා මේ නාම රූප දෙක දකින්න තරට රූපේ පිළිසෙන් දැනෙන තරට යන්නයි ඕනේ කියන අදහස කියනවා. තියාගෙන දැනට විදර්ශනා ඥානයට ගන්නවා කොහොමද අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මෙහෙ කරන එක තමයි කරන්නේ. ඒක කරන්නේ සතර ප්‍රතිපත්තාන කායානුපස්සනාව කියන විදිහට සත්ව පුද්ගල භාවයට තියෙන අපේ රූපේ කියන්නේ මේ කය ගන්නවා. කය අරගෙන කනු වශයෙන් මෙහෙ කරනවා. බලු වශයෙන්. අජත්තමා කාය කානුපස්සී මේ රූපේ හැදලා තියෙන්නේ මේ රූපේ තියෙන්නේ කෙස්ලොම් නියතම් ධම්මස්ථාන ඇට ඇට නිරෝධය කලබල ආහාරයේ මේ රූපේ හැදලා තියෙනවා නේද? කියලා හිතන හිතන්න ඕනේ ඒවා. එහෙම හිතලා මේ කය අසුර කරගෙන පවතින හිත නිසා මේ කයේ යන්නේම වෙනව නේද? මේ කය අසුර කරගෙන පවතින හිතටනේ රූප පෙනෙන්නේ. කය අසුර කරගෙන පවතින හිතටනේ ශබ්ද ඇහෙන්නේ කියලා කෙටියෙන් ටිකක් මෙනෙහි කරන විතරයි. ඒක දිගට කරන්ද ඕනේ. සම්පූර්ණ තමයි මේ රූප කොහොමද කියලා ප්‍රවේශයක් නමුත් කෙටියෙන් මේ පුද්ගලයෙක් යනවා පුද්ගලයෙක් යනවා සත්‍යයක් යනවා එනවා මමයි රූප බලන්නේ මමයි සද්ධාහන්නේ කියන ප්‍රධාන මෝඩකම ගෙවෙන ටිකට විතරයි තේරුණේ රූපේ හොඳට බලනවා කෙස්ලෝන්නේ ධම්ම සහගත තන්තුලි යුක්ත රූපේ අනුගුණාරේ හැදලා තියෙන්නේ මේ කය අසුර කරගෙන පවතින චිත නිසා මේ කනගුණ ආහාර යුක්ත රූපේ ඉන්ද්‍රියම අපසේම වෙනවා කියන්නේ කනබුන ආහාරයෙන් යුක්ත රූපය අසුර කරන කොටනේ හිතට නේද රූප පේන්නේ කියලා හිතනවා. හොඳට සමෝධය කය දිහා බලන්න. ඊට පස්සේ දරුවා කියලා කියනවා. එතන බලනවා මුදට ඒ දරුවා කියලා නිමිතියෙන් අල්ලගෙන ඒ රූපෙද තියෙන කෙලසුන් නියත සම්මස්තහරය කියලා බුදු කියලා හොඳට හිතනවා. කනබුන ආහාරයෙන් ඒ රූපෙ හැදලා තියෙන්නේ ඒ කය අසුර කරගෙන පවතින සිට නිසායි ඒ භූතී ක්‍රියාව පසෙල් කෙරෙන්නේ. ඒ කය ඇතුළු කරගෙන පවතින හිතට දෙන්නේ එතන ස්වභාව කෙරෙන්නේ. දරුවා කියලා කියන රූපකට නෙවෙයි භූතේ කනගුණ ආහාරයෙන් යුක්තයි. කය ඇතුළු කරගෙන පවතින චිත්තචෛතසික ටික තියෙන ඒ චිත්තටයි රූප කෙරෙන්නේ. ඒ කය ඇතුළු කරගෙන පවතින හිතටයි සංකල්පන්නේ කියලා එතන නාම රූප දෙක බලනවා. මොකද ඒ බලන්නේ ඒ නාම රූප දෙක නොදන්නා කම නිසා ඒ සත්‍ය කියන සත්‍ය මනිතතා කියන කෙලෙසයක් මෙතන තියෙනවා ඒක කිව්වේ. බාහිර විතරක් බැලුවොත් මෙහිපු ආධ්‍යාත්මික පුරුකල් භාවය කියන්නේ. ආධ්‍යාත්මික විතරක් බැලුවොත් බාහිර සත්‍ය පුරුකල් භාවය කියන්නේ ඒක ආධ්‍යාත්ම මනිතාව. කොයි විදිහට බලන්න පුළුවන් දැනට රූපේ වහම නාම රූප දෙක බලන හැටි දර්ශනා කරන්න ඕනේ කියලා හිතා ගන්න. ඊට පස්සේ සමතකම තහනක් වඩනකොට එනම් බුදුගුණ අසුදේ මාන්නේ මෛත්‍රී ආනාපාන සති කියන කමඨාන් ප්‍රදානයි එනම් ආනාපාන සති කමඨාන වඩන්න අපි ටිකක් විතර ගනිමු ආනාපාන සති භාවනාව හුරු කරනවා ඉදිරියේදී නොතේරුණායේ තිබුණොත් හිතියොත් මට කියන්න පුළුවන් අය වෙනම ඉන්න රැලියට මම වෙනම ඒක උගන්වනවා මොකද ආනාපාන සති භාවනාව කරනකොට කරන්න ඉස්සෙල්ලා තොල්ලකලම් හෝ නාසයෙන් කිසි සබා ගන්න මම එහෙම කියන්නේ මේකට හිතේ කරන්න හින්දානේ කෙනෙකුට හිතට තොල්ලක හොඳට හසු වෙනවා කෙනෙකුට නාසය හොඳට හසු වෙනවා ඒ තොල්ලක ගැනම මම කියන්නම් තොල්ලක දිහා හිතෙන් බලන්න හිත යොමු කරන්න තොල්ලකට තොල්ලක ළඟම හිත සබා ගන්න ඒක උගන්වන තේරෙනවා නම් තමන්ගේ ඇඟිල්ලකින් එහෙම ඇඟිල්ල හප්පන්න කැප් කරන තොලකින් එතකොට තොලේ ඇඟිල්ල වදින ගතිය උගන්වන තේරෙනවා තොලේ ඇඟිල්ල වදින තැනට හිත යොමු කරන වදින තැන දැනුම් සහිත බව කරන හිත තියාගෙන ඇඟිල්ල ගන්න එතකොට හරියටම හිත තොලේ ඇඟිල්ල ඇඟිල්ලෙන් තොලේ ස්පර්ශ වෙන ගතිය තේරුණාම හිතෙන් යොමු කරලා හිත එකම ජීවිතය දිල ගන්නවා. ඔන්න ඔබම සිතින් සෝයලක දිහා බලාගෙන ඉන්නකොටම සත්‍ය නිමිති හිත තියාගෙන ඉන්නවා කියලා. සත්‍ය නිමිති හිත තියාගෙන නැත්නම් සෝයලක ගැන දැනුම් සහිත බලවකම ඉඳගෙන සිහියම ආස්වාද කරනවා ප්‍රසන්න කරනවා. ආස්වාද ප්‍රසන්නයෙන් චුට්ටක්වත් හිතලා මුස්මිහම බලගන්නේ නැහැ. චුට්ටක්වත් ආස්වාද ප්‍රස්වාසයට නැත්නම් හුස්ම ඉහළ පහළ ගන්නකට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම Taman දැනුම් සහිත වෙන්නේ Tamanගේ හිත යොමු කරලා තියෙන්නේ හිත ගැඳලා තියෙන්නේ හිතෙන් බලාගෙන ඉන්නේ තොල්ලක දිහා විතරමමයි. ඒකෙම ඉන්නේ හුස්ම ඉහළ පහළ ගන්නව මොනින් ගන්නවා. උපමාවක් කළොත් දැන් මම මෙතන තියෙන ඔරලෝසු දිහා බලාගෙන ඉන්නවා. මගේ ඇස් දෙක තියෙන උරෝසු ළඟමයි උරෝසු දිහාමයි බලාගෙන ඉන්නේ. මම උරෝසු දිහා බලාගෙන ඉන්නකොට කෙනෙක් ඒක පිටිපස්සෙන් යහට මෙහාට යනවා. උරෝසු දිහා බලාගෙන ඉන්න මට අප්‍රධානව දෙනවා කෙනෙක් යහට මෙහාට යනවා කියලා. එයා එහාට ගිය බවත් මෙහාට ගිය බවත් එහාට මෙහාට ගිය බවත් දුරට ගිහිල්ලා දුරට ගිහිල්ලා කියලා මම නෝනින් දන්නවා. ඔරලෝසුවෙන් එහා අහල් කොට අරගෙන යන කෙනා දිහා මෙහෙම දළුවෙත් නෑ ආපහු එන කෙනා දිහා මෙහෙම දළුවෙත් නෑ එයා දිහා එහා දිහා බලන්නේ ඔළුව කරකවන්නේ තුරු ඇස් දෙකෙන් මම ඔරලෝසුව දිහාමයි බලාගෙන ඉන්නේ මොනින් නම් දන්නවා එයා ඒක පිටිපස්සෙන් එහාට මෙහාට ගියවලු මම ඔරලෝසුව දිහා බලාගෙන හිටියා වගේ සියෙන් සෝදක දිහාමයි බලාගෙන ඉන්නේ බලාගෙන ඉන්නකොට හුස්ම ඉහළට යනවා පහළ යනවා ඉහළට පහළ යනවා කියනවා කිසිම වෙලාවක සත්‍ය නිමිති තුන්වෙනි කියන ධර්ම අතරම අස්පාද පස්සට විතරක් හිත යොමු කරන්න උපයෝග කරන්නේ නැහැ හිත කොහාට යන්න දෙන්නේ කියලා හුස්ම වුණාවේ තොන්දක දිහා සබාවන යුතු බලාගෙන සියයේ මාස්තරකම සියයේ මාස්තරකම ඒ වගේ සංඥාවක් හිතකට යනවා. ඊට පස්සේ හිතට ගියාකම මුකුත් කරගන්න ආපහු මතක් කරලා සතිය විතර ගන්නවා කොල්ලෙන්නේ බලන්න. දැන් හිතෙන් හරියක් ඇහින් හරියක් කරන්නේ දැන් කොහොමද කියන්න දෙන්නේ නැහැ. කියලා හුතු වෙනවාෙන් තොරතුරු ගියා බලන්න අස්සස් පස්සාවට සාධාරණ වෙනවා. එහෙම කියු ආයෙත් යනවා. ආයෙත් ගන්නවා. මේ විදිහට හිත අහකට යනවා ආපහු ගන්නවා. හිත අරකට යනවා ආයෙත් ගන්න. මේ විදිහට ආනාපාන සතියට සමර්ථනයකට කියනවා ආනාපාන සති දානවා. වර්තමානයේ භාග්‍යණියක් පිටින් තිබ්බත් සත්‍ය දිනාවල් ගන්නවනේ නේද? සත්‍ය දිනේ තිහිට තිබ්බ ගමන් හිත නතර වෙන්නේ නැහැ. මේක අනුක්‍රමයෙන් ටික ටික හිත තැම්පත් වෙන්නේ කදෙන්න වෙලාවක් ගන්න කලබල වෙන්න එපා. ඔබට සමෝපායන් තියෙන හැබැයි උත්සාහය ඕනේ. හොඳ අවධානය ඕනේ. හොඳට සිහියෙන් සමාගම තොඳුළු අස්සක සසස් සිනෝ සිතාහකට යන ආයතන. මේ විදිහට කෙනෙකුට කරන්න පුළුවන්. ඒක අපහසු වෙනනම් සත්‍ය නිමිති ප්‍රතිආගන්න ඕනේ. තොරලක දැන හිත තබාගෙන සියලු සත්‍ය මුතුකත්වා නිරෝගීත්ව සුවකත්වා කියන එක හිතනවා. තෝරේ කරන්නේ හිත සලාගෙන හැබැයි කරන්නත් ඕනේ. අස්පත පස්පාතේ නැහැ. ඒ දැනුම නැහැ. නමුත් මේ හිතින් මෙහෙ කරනවා සතියින් දැනුම් තියාගෙන හිතින් මෙහෙ කරනවා. සියෝ සත්‍යෝම හසු වෙන එක පරියායයක ක්‍රමයක් අන්නවා. පොළවේ වසන සියෝ සත්‍යෝම නිසුක්කත්වා නිරෝගීත්වා සුපංචිත්වා දුකින්දිත්වා ජලේ වසන සියෝ සත්‍යෝම නිසුක්කත්වා නිරෝගීත්වා සුපංචිත්වා දුකින්දිත්වා अहकेयम सत्यम निरूपिता निरूपित सुपतिता दुःखनिधिता සියලු සත්‍යම හසුන එක ක්‍රමයක් ඔය වගේ. ඒ නැත්තම් පාණති සියලු සත්‍ය නිරුක්තිතා නිරුක්ත සෝපත්තිතා දෙපැති සියලු සත්‍ය නිරුක්තිතා නිරුක්ත සෝපත්තිතා සිව්පැති සත්‍ය නිරුක්තිතා නිරුක්ත සෝපත්තිතා බොහෝ පාණති සියලු සත්‍ය නිරුක්තිතා නැත්තම් මෙතන සිට උතුරු දිශාවෙහි සම්පූර්ණ දිශාවෙහි නැගෙන දිශාවෙහි බටහිර දිශාවෙහි උඩු දිශාවෙහි අත දිශාවෙහි සුසත්යෙන් දුක්ඛමී දුකසු ප්‍රතිවතු සිතෝක්‍ය හසින එක ක්‍රමයක්. අර වෙන සතියෙන්නේ කියලාගෙන හිත භාගයන්ත මොදි සතියෙන්නේ කේත තියෙනවා අර මෙහෙ කරන මුත්‍යකේ කරන ඕලයි. ওই දෙකෙන් එහාට යන්න දෙන්නේ නැහැ. සාහකදී සම්පූර්ණ. එහෙම නැතිනම් මේ කයේ හිත සමාගෙන මේ කයේ මේ අසුබ ස්වභාවය මෙහෙ කරනවා. ඈ ඇස්සේ කප ගලනවා, පිටිකලනවා, මලනවා, සන්නෝගේ ඒකෙදි සිත සම්පන්න වෙලා හරියන චිලුකුලේ තියෙන විදිහ කහා පාට පිටිකකට කප වැක්කනවා නේද මේ ඇස්සේ. කියලා ඒ වගේ ටිකක් සමන්තම දැනෙන විදිහට තමන්ගේ ශරීරයේ බාහිර තියෙන ඇත්ත ඒ විදිහටම මෙහෙකට යුතුයි. ඒ විදිහට මෙහෙ කරනවා. භාවනාවෙන් එන්නන්නේ හැලියට රන් කරුවේ යකඩ වැඩ කරන කෙනෙක් යකඩේ රත් කරගෙන තලනවා. තල තල යකඩේ රත් කරනවා නේද? එහෙම කළේ යාව හදාගන්න. යකඩේ රත් කරන දෙන්නේ නැත්නම් වැඩ තියෙන්නේ අවශ්‍ය දෙයක්ද? හොඳයි. වාණේ දුම්කොළ කෑල්ලක් ගෙහිලා සක් කරන් නැතුව දැනුම් තරහ ගන්න පුළුවන්ද නෑ මේ නාම රූප දෙක බලනවා කියලා මොනින් මෙහෙම කරන කනගුණ ආහාරයෙන් ලැබෙන රූපය ඒක කියන්නේ මෙන්න මෙහෙම දේවල් කය අසු කරගෙන නාම ධර්ම ටිකක් තියෙනවා කියලා නාම රූප දෙක බලන එක විදර්ශනා කිරීම හරියට අපේ තරණා වගේ සමත කමතහන ගොඩ නැතුව කොච්චර විදර්ශනා කෙරුවොත් එක තැන දුවනවා වගේ පුද්ගල භාවය කියන්නේ නැහැ. ඒක විශේෂ දැනුමට දැනුමට දැනුමට පේන්නේ නැති. හින්දා වෙනස. දැනුමට තබා ගන්න බෑ. නමුත් කෙනෙක් එහෙම මෙනෙහි කරන්නේ බුද්ධ ගුණ අසුභය මරණය මනසේ ආනාපාන සතිය වඩනවා. කියන්නේ යකදී රක් කරනවා. හැබැයි තලන්නේ නැහැ. යකදී රක් කරනවා විතරයි. සංකරණය පැත්තකින් කියනවා. ආයෙත් සංකරණය පැත්තකින් ආයෙත් අක්‍රමයට ඇටෙන්නේ. ඒ තාවුලිය ඇදෙන්නේ නැහැ. යක්කලින් අක්කර කර සලනවා වගේ ආනාපාන සතිය වඩනවා හොඳට හිත ගොඩනගatti අරගෙනම හොඳට නාම රූප දෙක ටිකක් බලනවා. හැබැයි මතක තියාගන්න ටික කම්කල යතර සමනකොට ආයෙ නිහ වෙනවනේ. ආයෙ සංස්කරණය. ඒ වගේ ආනාපාන සතිය වඩලා හොඳට මේ කලින් නාම රූප දෙක බලනකොට සමතය අඩු වෙනවා. ආයෙත් මෙනෙහි කරන එක නතර කරලා සති මොහොතේ කියලා ආයෙත් සාමාන්‍ය රතිය වලනවා කියනවා. ටිකක් කළා වලලා ආයෙත් ධර්මෝපදේක වලනවා. ආයෙත් සාමාන්‍ය රතිය වලනවා. ඊට පස්සේ බාහිර පරසත්තනම ප්‍රවෘත්තනම ඒ සම්පූර්ණ කරලා හරියට ඉඳන දුවන රෝගීන රූපුණ නාම රූප දෙක බලමු ආයතන මාර්ගය වලට ආනාපාන සතිය වලින් නාම රූප බලන්න. සක්කර කර තනනවා යකටි. සමත මොහොතවලදී හිත වලවල මොනින් බලන. මේ දෙක මාළු මාළුට කටයුතුමයි. යකඩ රක් කරන එක විතරක් කළා ආයුධ හදන්න බෑ. සක්කරනක තනනවා විතරකම ආයුධ හදන්න බෑ. මේ දෙක අපි මෙහෙම කරනවා සීලයට පිළිතලා. දැන් අපි සිල්වත් වෙන එකට අපි ආනාපාන සති භාවනාව කරන්න ඊට පස්සේ මේ නාම රූප දෙක බලන්න. ඔය දෙක කියන සමත විදර්ශනා කියලා. ඔය සීල සමාධි ප්‍රඥා කියලා කියන ඔය ටික කලේ මොකටද? මෙන්න මේ නාම රූප ධර්මිය පිළිසින දැකලා පරිසම්පාද ධර්මයට මෙහෙ කරන්න. ඔහොම බලලා මම කියලා දෙන්නම්. මේ නාම රූප දෙක ටිකක් ඉඳලා හිතලා බලලා කලින් කරලා පරිසම්පාදෙ මෙහෙ කරන්න ඕනේ. හැමදාම මෙනෙහි කරන්නේ හැම වෙලාවෙම මෙනෙහි කරන්නේ ඔය වර්තමාන කෙටියෙන් තමයි යන්නේ සීල සමාධි ප්‍රඥා කෙටියෙන් යනවා උතනදී මේ විදර්ශනාවට ඔයගලන්ට හිතුනොත් මේ රූපයේ අරම්භය තණ්හාව ඇති වෙනවා නම් තණ්හාව නැති කරන්න මේක කඩල බලවට කමන්නේ කුඩු කළ බලවට කමන්නේ සිමුන් සිමුන් කළ මේක කපලා කොටලා කුඩු කළා අහසේ පොළලා දැම්මහම මේක කියන එකක් හම්බ වෙන්නේ නැහැ නේද රූප රූපයක් නේද? එහෙනම් මේ සිටිනක බොරුවක් නේද? කියලා එහෙම හිතුවට කමන්නේ මේ විදර්ශනා ඥාන මේ නීවරණ ධර්ම දුරු කරගන්න. මේ කල ඥාන දර්ශනය නෙමෙයි. ඒ නිසා මේ වගේ ඕනම දෙයක් හඳලා කුඩු කරලා බින්දලා හරි කවන්නේ විදර්ශනා ඥානයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බලවකොට බැලුවට කමක් නැහැ. මොකද ඇලෙන ගැටෙන දේ තුල ඇලීම අඩු කර ඇලීම ගැටීම අඩු කරගන්න තමයි මේ විදර්ශනා ඥාන ටික කරන්නේ. ඊට පස්සේ ඒ ඇලීම ගැටීම අඩු කරන විදිහට දැකීම ලබා දෙන්නයි සමතෙන් කරන්නේ. ඒ සමතය ඇති කරගන්න උපකාර වීමයි සීලෙන් කරන්නේ. සීලය සමාධියට සමාධිය විදර්ශනාවට මේ ටික මෙහෙම කරනකොට මේ ටිකේ ප්‍රතිඵලය තමයි සම්මා සමාධිය කියන ටික එනවා. ඒ කියන්නේ නීවරණ දුරු වුණාම බොජ්ජංග ධර්ම වලට යනවා. නීවරණ දුරු වුණාම ආරෝචන ජායති බෝධිසත්ව පීඨාති දීවනස කාය පස්සදී පස්සද්ද කාය සුඛමයේ සුඛමෝ චිත්තං සමාධියති. සමාහිතේ චිත්තේ යතහ භූතං පජානාති අධියන කියන්නේ යතහ භූත ඥානය කියනවා නම් දුක නැතිවා කියන යථා භූත පජානති කියන අන්නේ සමාධිය. ඒ සමාධිය කර්තේ කර්මයේ ආරෝපණය කරනවා. මේ නීවරණ ධර්ම දුරු කරනකොට අපි උත්සාහවත් කරනකොට ඇති වෙන සමාධිය කර්ත එකක්. ওই සමාධිය සිත කිසිම අරමුණක යන්නේ නැතුව පැය ගානක් ඉන්න පුළුවන් තත්ත්වයටපත් උනත් ඔකුණු බෝලාවක වැටෙනවා. බෝලාවකින් වැටෙනවා. ඕකේ පුද්ගලයක් තියෙනවා. පුද්ගල භාවයක් තියෙනවා. හිතලා කලේ කරපු එකක්. ඒ නිසා සිතුවිලි දුවන්නේ නැතුව හිතට කයට ප්‍රීතියක් සැකයක් දැනෙන විදිහට කිසිම ආරමුණක් නැති විදිහ සමාධියක් ඇති වුණා කියලා සැවටෙන්න එපා. ඕක බොහොම අලුතයි. ඔය තැනකට නෙමෙයි මේ ආවේ. උඩට විශාල ධර්මයක් යන්න. ඒ හින්දා සමත කමඨානකින් හිත වඩමින් විදර්ශනා කරන්න. ආනාපාන සතිය වඩන්න බුදුගුණ අසුරේ මරණය වඩන්න මේ සතියෙන් කියලා තියාගෙන ඊට අමතරව අර විදිහට නාම රූප ආදී භාවයෙන් බලන්න. හරි. එතකොට දැන් සක්මන් භාවනාව එහෙම එකදෙනෙක් කියලා අමාරු නම් පොඩ්ඩක් ඉතල සක්මන් කරන්න. සක්මන් කරනකොට දැනට හිතේ සත්‍ය නියුක්තිය විලාන කියලා කියනවා මම පොඩ්ඩක් කියලා දෙන්නම්. සත්‍ය නියුක්තිය තියාගෙන තොලෙන් ගාව හිත තියාගෙන ආනාපාන සතිය නැහැ. ආනාපාන සතිය හිත දෙවෝගේ තොලෙන් කරන්නේ හිත සබාගෙන පුළුවන් තරම් ඉන්ද්‍රියයන් ආසක වෙන සාවත වෙන. එහෙම නැත්නම් කකුලයි පොළොවයි වදිනකොට ඇහැට පෙනෙන දේ නිමිත්ත කරනවද? ඇත්ත කොහොමද මෙහෙම මේක තදකලොත් ඇඟිලි මේසේ හිතට ඇඳෙන්නේ නැතුව තද වෙන ගතිය විතරක් හිතට අල්ලගෙන තද ස්වභාවයේ පටවි පටවි පටවි කියලා හිතන. ඒ වගේ කකුල පොළවේ තියෙනකොට කකුලයි පොළවේ හැපෙන කතිය ආරමුණු කළා කකුලයි දෙරෙන පොළවයි බිම්මට ගන්න නැතුව ඒ දෙරෙන දැනෙන ගතිය සීකරන පඩේ කියලා හිතනවා. හිතන ඉඳලා කියනවා පඩේ කියලා හිතනවා. කොහොමද ඉන්ද්‍රියට යනවා ගිහිල්ලා ටිකක් සක්මන් කරනවා සක්මන් කළේ ඉඳගන්න. ඉඳගෙන මේ විදිහට සක්මන් භාවනාව වෙන්න ආනාපාන සතිය වඩන්න විදර්ශනා කරන්න. තමන් දැනගන්න ආනාපාන සතිය වඩනකොට හිත කමඨහනේ ගොඩ වෙලාව හොඳට දුවන් නැතුව නතර වෙලා තියෙන කට්ටිය ආනාපාන සති කාලයේ අඩු කරන්න මෙනෙහි කරන කාලය වැඩි කරන්න. හිත නතර වෙලා නැහැ ඉක්මනට දුවන ගතිය වැඩි කෙනා සාම රූප දෙක බලන්න හදිසි වෙන්න එපා. හිත නතර වෙන ආනාපාන සති කමඨාන් කියලා වෙලාවක් දෙන්න උත්සාහ ඒ විදිහට භාවනා කරන්න. දැන් අද ඔයගොල්ලන්ගේ ගිලම්පත වෙනාලක් අවගත්තා. එහෙනම් පැය භාගයක් තියෙනකම් පැය කාලෙකින් ගිලම්පත අරගෙන 11 වෙනකම් ටිකක් භාවනා කරන්න. නැත්නම් ගිලම්පත අරගෙන මේ කාලය ඔයගොල්ලෝ හදාගෙන ගිලම්පත ටිකක් අරගන්න. තුමහා මාන්තෙත් සමගව මගේ සීඩී එකක් තියෙනවා. ධර්ම දේශනා උදාහරණ දෙන්න කියලා හැබැයි හොඳට බැලලා තියෙන්නේ කියලා මම. මේ කවදාවත් එහෙම බල කියන කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ රට ඇවිල්ලා තකපු ලොකු වඩුවක් මේ ටික මේගොල්ලන්ට තේරෙන්නේ මේ ටික මේගොල්ලන්ගේ ඔළුවේ මස්සම ජීවිතයට හරිය වටිනවා මේ ටික මම මෙහෙම නොකියන එකයි අසත්පුරුෂකම කියන හේතුව හින්දා මම දැනලා කිව්වා. මම කිව්වා භාවනා ඉස්සෝ වැඩි ටික ගන්න මේගොල්ලන්ගේ කාගේ හරි අඩුවක් තියෙන හැදෙන්න ඒක හොඳ එකක් කියලා එහෙම එක දාන්න කියලා. ඒ තානේ පස්සේ ඒ ටික දාලා තියෙන තානේ අරක බුලහමාට ඉස්සෙල්ලකින් ඒක අහලා ටික අමාරු ඒකෙන් පස්සේ ඔයගොල්ලෝ යෝහන් ගිලක්ස ගන්නවා. ගත්තට පස්සේ මට පයින් ගියා කියලා නම් මම දැන් කියන්නේ එහෙනම් හොදලාසුන් පෙරවන් කරන ඕම භාවනා කරන්න ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ දෙකේ සම්බන්ධයෙන් උත්සාහවත් වෙන්න කුඩා වටිනා සහම් කරුණු තියෙන ජීවිතේ අපිට කවදාවත් කියන්නේ හමුනෝ වර්තමානස්සෝ විසින් බුදුහාමේ හත උත්පන්තු වටිනාම ටිකක් තියෙන්නේ ඒ ටික නැතුව කවදාවත් අපි සතුට වෙන්නේ නැහැ ඒක ඒක තමයි කියලා මතක් කරනවා මම පෞද්ගලික අදහස් පෞද්ගලික අත්දැකීම්. ඒ ඉඳයි මම මතක් කරන්නේ අනිතවත් එකේදී පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. හැම දෙනාටම කෙලවර කරනයි.